තෙරුවන් සරණයි හැම දිනටම අදත් අපේ සුපුරුදු සදාන් හමුවාවක් මේ ආරම්භ කරන්නේ විවාහාරය වර්ෂයට අනුව අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 25 වෙනි අඟහරුවාද දවස සුපුරුදු ආකාරයෙන් අපි හමු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන්. ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුවට සම්බන්ධ වී සිටිනවා අපි හැම දිනම ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා අපි මේ දහම් හමුව පවත්වන්නේ ඇයිද කියන කාරණේ අපි දැන් දන්නවා එක් පැත්තකින් ශාසනය පැවැත්වීමක් වෙනවා මේ කාර්යය ධර්මයේ සහ විනය නිවන සාක්ෂාත් කිරීමට අදාළව බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ සහ විනය තමයි මූලික වශයෙන් මේ ශාසනයේ හරය වෙන්නේ හර කොටස වෙන්නේ ඒ හර කොටස දැන අවබෝධ කර ගැනීම තේරුම් ගැනීම ප්‍රත්‍යක්ෂ කිරීම අනුගමනය කිරීම ඊට එහා ගිහිල්ලා තවත් අයට බෙදා හදා දීම තවත් අය මේ දහම් මගට යොමු කර ගැනීම මෙන්න මේ කාර්යභාරය තමයි මේ ක්‍රියාකාරකම් පද්ධතියටයි අපි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ ක්‍රියාකාරකම් පද්ධතියේ නිරත වීමයි ශාසනය පවත්වනවා කියලා කියන්නේ. ඒ ශාසනය පැවැත්වීමේ එක කොටසක් එක අංශයක් මේ ධර්ම සාකච්ඡා දහම් හමු ධම්ම මණ්ඩප ධම්ම ධම් සභා පැවැත්වීම එයින් අපි හැම දිනාටම මේ ධර්මයේ සහ විනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් වැටහීමක් ඇති වෙනවා. ධර්ම මාර්ගයේ යන්න ධර්මය අනුගමනය කරන්න ඒක ලොකු ශක්තියක් පිටුබලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ අදහසින් තමයි මේ දහම් හමුව පවත්වන්නේ. හොඳයි අදත් අපි වෙනද වගේම මේ උතුම් සී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට අදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් යුතුව සිහි කරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු.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 ඒක සතිපට්ඨාන ක්‍රමය අපි මෙහිදී ඉදිරියට ගත්තා. ප්‍රධාන කුසලතා තුනක් මූලික වෙනවා ආරම්භයේ ඒ කුසලතා තුනක් මගින් තමයි ඉදිරියට යන්නේ සතිමත් බව විමසුම් නුවණ සහ වීර්ය ඒ තුන තමයි මේ සතිපට්ඨාන ක්‍රමයේ මූලික කුසලතා තුන වෙන්නේ මේ සතිමත් බව කියන්නේ නිතරම වර්තමාන අරමුණේ අවදිමත් භාවයක් පවත්වා ගැනීම ඉතින් වර්තමාන අරමුණ කියන එක අපි දන්නවා මේ මොහොත මේ මොහොතේ ඉන්ද්‍රියන් පහට සහ මනසට ගෝචර වෙන දේ ඒක තමයි වර්තමාන අරමුණ කියන්නේ. තවත් ටිකක් පුළුල් විදිහට කිව්වොත් මේ දැන් පෙනෙන හෝ දකින දේ මේ දැන් ඇහෙන හෝ අහන හෝ ඇහෙන දේ මේ දැන් නාසයෙන් දිවෙන් කයෙන් විඳින දේ හෝ විඳින්ට සිදුව ඇති දේ මේ දැන් මේ මොහොතේ මනසට වැටහෙන දේ මනසින් වටහා ගනිමින් සිටින දේ අන්න එයයි වර්තමාන ආරම්මනේ වර්තමාන අරමුණ කියලා කියන්නේ. ඉතින් එහි තමයි සතිමත් වෙන්නේ. ඒ අරමුණට අනුව තමන් කවුද තමන් කෙසේ මේ අරමුණ සමග කටයුතු කළ යුතුද අරමුණ කෙසේ තේරුම් ගත යුතුද ඒට ප්‍රතිචාර දැක්විය යුතුද කියන මෙන්න මේ ගැඹුරු අවදිමත් බව තේරුම් ගැනීම මූලිකයි මේ සතිපට්ඨාන ක්‍රමය සති සම්පජඤ්ඤ සම්මා සති කියලා අරියෂ්ඨාංගික මාර්ගයේදී දේශනා කරන්නේ එමයයි ඉතින් ඒ අනුව Tamanට අවබෝධ වෙනවා Taman වර්තමාන මොහොතේ කෙසේ විය යුතුයද කෙසේ පැවතිය යුතුද කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද කියන කාරණේ අපිට අවබෝධ ඒ අනුව කටයුතු කිරීමට එළඹීමයි වීර්යය තුල පෙන්වන්නේ. ආතාපි ගුණයෙන් පෙන්වන්නේ. සම්මා වායාමයේ තුල විරිය සම්බොජ්ජංගයේ තුල පෙන්වන්නේ අන්නේ ඊට අදාළ කටයුත්තේ යෙදීම. යමක් කිරීම හෝ නොකිරීම ප්‍රතිචාර දැක්වීම හෝ නොදැක්වීම අවශ්‍ය ගුණය වැඩිම හෝ අගුණය දුරු කිරීම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. කෘත්‍ය ඒ කෘත්‍ය කිරීමට දරන යොමු වීමයි දීතිය තුල පෙන්වන්නේ වායාමයේ තුල පෙන්වන්නේ. ඉතින් එසේ කිරීමෙන් අපිට අපේ අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන්. පවතින අකුසලතා බැහැර කිරීම අවශ්‍ය කුසලතා වැඩිම තුලින් මේ අපේ දතාගත ධහමේ කියන නිවීම සැනසීම සාක්ෂාත් කරන්න පුළුවන්. මේ දෙක මගින් තමයි මේ කාර්යය කෙරෙන්නේ. ඒ සඳහා අවශ්‍ය අවබෝධයක් මෙතෙන්දී වුමනා කරන ඒ අවබෝධය අවශ්‍ය එන්න නම් සාවධාන බව තියෙන්න ඕන සතිමත් බව තියෙන්න අවදිමත් බව තියෙන්න ඕන ඉතින් ඒකයි මේ සතිපට්ඨාන ක්‍රමයේ මේ වගේ කුසලතා තුනක් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ කුසලතා තුන ඔස්සේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් මේ නිවන කරා යන මේ නිවීම සැනසීම සාක්ෂාත් කරගන්න තැනට අපි අපේ කුසල් වැඩිම කරන්නේ. ඒකයි සතිපට්ඨාන භාවනා ක්‍රමය. ඉතින් දැන් හැම දිනාම මම හිතනවා මේ භාවනා ක්‍රමය හොඳින් ප්‍රගුණ කරනවා ඇති. ප්‍රතිඵලත් ලබලා ඇති. අපනම් එහි ප්‍රතිඵල බොහෝ සෙයින් ලබා තිබෙනවා. ඒ නිසායි අපි සතිපට්ඨාන භාවනා ක්‍රමයේ වඩාත් ඉදිරියෙන් තියාගෙන මේ භාවනා පුහුණුවලදී අපි එහෙම හඳුන්වා දෙන්න හුඟක් උත්සාහ කරන්නේ. ඉතින් මේ වන විට අපි මේ භාවනා ක්‍රමය නැත්තම් මහා සතිපට්ඨාන දේශනාවේ අනුපස්සන නැත්තම් කොටස් හතරකින් බුදු පියාණන් වහන්සේ මේ අනුපස්සනාව උගන්වලා තියෙනවා කාය අනුපස්සනාව වේදනා අනුපස්සනාව චිත්ත අනුපස්සනාව ධම්මා අනුපස්සනාව වශයෙන් ඉතින් ඒ අනුපස්සනාවල අපි හතරවෙනි අනුපස්සනාව දක්වා ඇවිල්ලා තියෙනවා. හතරවෙනි අනුපස්සනාවේ තියෙන්නේ ධර්මතා වශයෙන් හැම දෙයක්ම දැකීම, අවබෝධ කිරීම සහ ධර්මතා හැටියට සලකා ඒවට උපේක්ෂාවෙන් උපේක්ෂාවටපත් වීම. නැත්නම් සබුද්ධික ප්‍රතිචාර උපේක්ෂාවේ ලක්ෂණය. එතකොට එතෙන්ට එනකොට මේ අපි කලින් මේවාට දීලා තියෙන සම්මුතික වශයෙන් දීලා තියෙන නම්ගම් වටිනාකම් ඒවා සම්මුතික ලෝකයේ තුල ඒවා තවදුරටත් විවහාර වෙනවා අපත් විවහාර කරන නමුත් අපි මේ ධම්මානුපස්සනා දැක්මට ආවයින් පස්සේ සම්මුතික වටිනාකම් සම්මුතික දේ ගෙවි යාමක් සිද්ධ වෙනවා. අපි මේ දැනට අපි මේ ධම්මානුපස්සනාවේ චතුසත්‍යවල නැත්නම් සත්‍යපබ්බේ නිරෝධ කොටසේ ඉන්නේ ඇත්තටම ඊයේ ඊයේ නෙමෙයි අපි පෙරේදා සාකච්ඡාවේදී මේ නිරෝධ සත්‍යය සෑහෙන දුරට කතා කරා. නමුත් අපේ සමහර යෝගීන් මතක් කළා නිරෝධ කියන්නේ අපේ අවසාන ප්‍රතිඵලය නිවන නිබ්බාන. ඉතින් මේ පිළිබඳ තව ටිකක් සාකච්ඡා කිරීම සුදුසුයි කියලා. එතකොට ඒ සාකච්ඡාවේදීත් අපි කිව්වා මේ සමහර අය නිරෝධ නිවීම නිබ්බාන කියන එක මොකුත් නැති තත්වයක් වගේ කියලා හිතාගෙන ඉන්නවා කිසිවක් නැති තත්වයක් කියලා නෑ. මෙතන තියෙන්නේ කිසියම් ආකාරයක වෙනස් වීමකට ලක්වීමක්. නිවනේ තියෙන්නේ. ඒක අවබෝධමය පැත්ත, බුද්ධිමය අංශේ අංශේ වෙනස් වීමක්. ඒ වගේම චිත්තාවේගී අංශේ වෙනස් වීමක්, චර්යාත්මක අංශේ වෙනස් වීමක් හරහා මේ අකුසලමය තත්වයන් වල ගෙවී යාමක් සිද්ධ වෙනවා. එතකොට දැන් සම්මුතික වශයෙන් ලෝක විවාහාරයේ වශයෙන් තියෙන බොහෝ දේ නම් ගම් වශයෙන් තියෙන දේවල් මෙතෙන්දී මේ අවබෝධය ගැඹුරු අවබෝධය නිසා ඒවායේ අර අසුතවා පුතුජනට තියෙන ඒවා පිළිබඳව තියෙන රංජනය විරංජනය වීමක් වෙනවා ඒක නිසායි විරාගෝ නිබ්බාණං කියලා කිව්වේ. විරංජනේ වීමක් කරන එක එක පැත්තකින්. මොකද මේ විරංජනේ කියලා කියන්නේ? මේ ලෞකිකත්වය තුල නිකන් මේ අපිට අපේ සිංහල වචනයක් තියෙන මේ ගිනිකන වැටෙනවා කියලා වචනයක් මම දන්නේ මේ අපේ කල්යාණ මිත්‍ර මේ වචනේ අහලා තියෙනවද සහ ඒක ගැන යම් අදහසක් තියෙනවද කියලා මේ ඉන්ද්‍රිය ආරම්මන මගින් එක්තරා මේ කැළඹීමකටපත් වෙලා ඒ කැළඹීම හරහා ඇති කරගන්නා වූ ප්‍රපංචකරණයක් තියෙනවා. නිකන් අවුලක් හදාගන්න මේකේ මේකෙන් විස්මිත වෙලා මේකෙන් කැළඹිලා <coughs> මේකෙන් කිසියම් කැළඹීම කියන වචනේ තමයි අපිට <coughs> සිංහලෙන් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කැළඹීම නිසාම කිසියම් ආකාරයක කලබලයක් සහ වැරදි ආකාරයේ ගොතා ගැනීමක් විකෘති සහගත ගොතා ගැනීමක් මේ පපංච කියන වචනේ ප්‍රපංච බුදුරජාන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ මේ පපංච කියන වචනේ මේ වැරදි ගෙතිල්ලක් වගේ දෙයක් අවුල් කර ගැනීමක් තියෙනවා. ඒක අසුතව පුදුජන මට්ටමේදී තියෙනවා මේ ලෞකිකත්වයේ කියන්නේම ඇත්තටම ඔය වැරදි ආකාරයේ ගෙතුම, ගෙතිල්ල, ඒ රචන, ඒ අවුල. ඒකට තමයි pāli භාෂාවෙන් පපංච කියලා කියන්නේ. ප්‍රපංච. එතකොට මෙන්න මේ ප්‍රපංචනය නැත්තම් මේ ගෙතිල්ල මේ අවුල නිරවුල් වෙනවා. ඒක තමයි මේ නිරෝධයේ ප්‍රධාන ලක්ෂණය. ඉතින් නිරෝධය විස්තර කරන තැන් බලපුවාම ඒවා ඒ විදිහටම දේශනා කරලා තියෙනවා. දැන් ඒවා ඒ න්‍යායික කරුණු මම හුඟක් අද සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අපි හුඟක් මේ Nirodhaය ප්‍රායෝගිකව අප අපතුලින්ම අපේ අත්දැකීම් තුලින්ම පච්චත්තං වේදිතබ්බෝ කියපු විදිහට අපේ අත්දැකීම් තුළින්ම අපි ටිකක් ග්‍රහණය කරගන්න බලමු මේ සරල සරල දේවල් තුළින් එතකොට මේ මේ නිවීම මේ සැනසීම Taman දැනටමත් අත් විඳිනවා අත් දකිනවා කියන එක තේරෙයි වැටහෙයි. ඉතින් ඒ අනුව අපේ සමහර දේවල් වලට දීලා තියෙන ලෞකික වටිනාකම් නැත්නම් නම ඒ වටිනාකම ඒ ඒකේ තියෙන භාවිත අගය නැත්නම් ප්‍රයෝගිතාවය මෙන්න මේ වගේ දේවල් නිසා ලෞකික දේවල් වලට අපි ලොකු බරක් දීලා තියෙනවා. බර තැබීමක් කරලා තියෙනවා. මේ බර තැබීමට අපිට වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. උපාදාන කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තියෙන ඒක ලොකු දෙයක් තියෙනවා ලොකු වටිනාකමක් ලොකු බරක් ලොකු වැදගත්කමක් තියෙනවා කියලා. ඉතින් ලෞකික දෘෂ්ටියෙන් නැත්නම් අසුතවා පුදුජානගේ දෘෂ්ටියෙන් බැලුවොත් මේ ලෞකික දේවල් වල ලොකු වටිනාකමක් තියෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම එහෙම නැත්නම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගියදොර යාහන ඉඩකඩම් යාන වාහන ඉඩකඩම් පුද්ගලය පුද්ගල සම්බන්ධතා තනතුරු තාන්නමාන බලය මේ වගේ දේවල් පිළිබඳව ලෞකික දෘෂ්ටියෙන් බැලුවොත් අසුතවා පුදුජන මානසිකත්වයෙන් බැලුවොත් ඉතින් මේවායේ සෑහෙන බරපතල වටිනාකම් තියෙනවා. ඉතින් අපි ආර්ය මාර්ගයට ආපු අය දකින්නේ මේවයි නයිසර්ගික වටිනාකම් නැහැ. <clears throat> උපයෝගීතාවාදී පැත්තෙන් බැලුවොත් කිසියම් ප්‍රයෝජ්‍ය වටිනාකමක් තියෙන. භාවිත වටිනාකමක් තියෙන. ඒක අපි ආර්යනොත් පිළිගන්නේ. සරල උදාහරණයක් කිව්වොත් ආහාරයක තියනවා කුසගින්න නිවීමේ සහ ශරීරය තවත් පැය කිහිපයක් ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව තියෙන ආහාරය. ඒක අපි කවුරුවත් කියන්නේ ආහාරයේ ඒ වටිනාකම, ඒ ප්‍රයෝජ්‍ය වටිනාකම නැහැ කිය. බුදුන් දහතුන් පවා ඒක පිළිගන්නව විතරක් නෙමෙයි ආහාර සොයා යනවා, ආහාර වළඳනවා, ඒ කාර්යය කරනවා. ඒ මොකද ආහාරයක ඒ ප්‍රයෝජ්‍ය වටිනාකම තියෙනවා. ඒක පිළිගන්නවා. ඒක මේ ආර්ය ප්‍රතිපදාව ඇතුළේ පිළිගන්නවා. පිළි අරගෙන ඒ ඒ දේ ඒ විදිහට එපමණින් එම කෘත්‍යය සඳහා පමණක් භාවිත කරනවා. එය ප්‍රපංචකරණය කිරීමක් කරන්නේ නැහැ. ආහාරය පිළිබඳ අනවශ්‍ය රචනයක් අනවශ්‍ය ගෙතුමක් කරන්නේ නැහැ. හුදෙක් කර ප්‍රයෝජනේ සලකා ආහාරය ගන්න. දැන් මම මේ උදාහරණය උදාහරණ කියන්නේ. එතකොට දැන් ඒ එසේ ආහාර ගන්න තැනත්තා ආහාර නොගෙන ඉන්නවා නෙවෙයි. ආහාර නිෂ්පාදනය නොකර ඉන්නවා නෙවෙයි. ආහාර උයන්නේ නැතුව ඉන්නවා නෙවෙයි. ආහාර සංරක්ෂණය නොකර ඉන්නවා නෙවෙයි. ආහාර පරිභෝජනය නොකර ඉන්නවා නෙවෙයි. ඒ සියල්ල කරනවා. ඒ සියල්ල කරනවා. ඒ සියල්ල කෙරෙන්නේ ආහාරයේ අර හුදෙක් ප්‍රයෝජ්‍ය වටිනාකම සලකා පමණයි. අන්න ඒ සීමාවේ ඇතුලේ කටයුතු කරන්න පුළුවන් එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ ආහාරය පිළිබඳ ඇති සියලු අවිද්‍යාත්මක ගෙතුම් අපි ඒකට ප්‍රපංච කියලා කියනවා. අවිද්‍යාත්මක ගෙතීම් අවශ්‍ය වෙන්නේ නැහැ. වුමනා වෙන්නේ නැහැ. ඒවා මේ ගෙවි යන. එහෙම වුමනාවක් නැහැ. මේක යන්තමට නිකන් තම්බල කත හැකි නම් කරනවා. මේ ආහාරය ප්‍රපංච කරන්න අවශ්‍ය කරන්නේ දැන් ආහාරය ප්‍රපංචකරණයක් වෙලා තියෙන බරපතල විදිය. ඒකේ හැඩය, ඒකේ වර්ණය, ඒකේ සුවඳ, ඒකේ පිළිගන්නන ආකාරය, ඒකට එකතු කරන අය රස වර්ග මේ වගේ දේවල් හරහා ගිහිල්ලා ආහාරයකට අවශ්‍ය නොවන එක පැත්ත. අනිත් පැත්තෙන් ආහාරයක නොතිබිය යුතු බොහෝ දේ ආහාරයට එකතු වෙලා තියෙනවා. මේකට තමයි ආහාරය ප්‍රපංචකරණය වෙනවා කියන්නේ. ඊට පස්සේ අපි ආහාරය නෙවෙයි ඇත්තටම අන්තිමට අල්ලගෙන තියෙන්නේ අර ආහාරයේ ප්‍රපංච ටික. ආහාරයට එකතු කරපු දේවල් ආහාරයට අත්‍යවශ්‍ය නොවන දේවල් බොහෝ දේ එකතු කරලා අන්න ඒ දේවල් අල්ලාගෙන තියෙනවා. එතකොට මේ යථාභෝධය ලබනකොට මේ ප්‍රපංච නිෂ්ප්‍රපංචය. ඒ එහෙම දෙයක් ඕනේ නැහැ. ඒකෙන් කියන්නේ යථාබෝධය ලබනකොට ආහාර නිෂ්පාදනය කරන්නෙත් නැහැ ආහාර සංරක්ෂණය කරන්නෙත් නැහැ ආහාර උයන්නෙත් නැහැ ආහාර කන්නෙත් නැහැ කියන එක නේද? ඒදී එසේම යනවා. ඒක සබුද්ධිකව ප්‍රඥාවන්තව ඒක යනවා. නමුත් මේ තණ්හාමාන දික්ටි වලින් ආහාරය තුල ඇති වෙලා තිබුණු ප්‍රපංචනය අර අනවශ්‍ය අවිද්‍යාත්මක මෝඩ ගෙතුම ලිහිලා ඒක තමයි වෙන්නේ. ඒක තමයි Nirodhe ලක්ෂණය. දැන් මේක අපි අපිට අපි තුලින් දකින්න පුළුවන්. අපි සමහර දේවල් ලොකු කරගෙන, බර කරගෙන, දික් කරගෙන, පළල් කරගෙන අනවශ්‍ය බර තැබීම් කරගෙන හිටියා. දැන් මේක යෝගියෙක් මා සමග කිව්ව මේ ප්‍රිය අප්‍රිය කියලා දෙයක් අපි තියාගෙන හිටියනේ. මේ මේ දේවල් මේ මේ තැන් මේ මේ අය ප්‍රියයි. එහෙම නැත්නම් අප්‍රිය. මේ ප්‍රිය කියන එකයි අප්‍රිය කියන එකයි දෙකම ප්‍රපංච. ඒ කියන්නේ අර අවිද්‍යාත්මක ගෙතුම්. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් ප්‍රිය අප්‍රිය දේවල් ප්‍රිය අප්‍රිය කියන කුලක දෙකේ ඒ ඒ කුලක දෙක ඇතුලේ ඉන්නවා ප්‍රිය පුද්ගලයෝ සහ අප්‍රිය පුද්ගලයෝ කියලා දෙවර්ගයක්. ඒ එහෙම පුද්ගලයෝ නෑ ඇත්තටම. එහෙමයි නෑ. ඉන්නේ පුද්ගලයෝ. පුද්ගලයෝ ළඟ යම් යම් ගතිගුණ තියෙනවා, ගති ලක්ෂණ තියෙනවා. ඒ ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම අපිට බලපාන. ඒ බලපෑම අනුව අපි ගෙතීමක් කරනවා. ප්‍රපංචනය කිරීමක් කරනවා. මෙයා ප්‍රිය පුද්ගලයා, මෙයා හොඳ කෙනා, මෙයා අප්‍රියයි, මෙයා නරක කෙනා ආදී වශයෙන් කියලා අපි මේ රචනාව කරන්නේ. අපි ඒක ධර්මතාවයක් අර පුද්ගලයා කියන්නේත් නාම රූපයක්. එතන හේතුඵල ධර්මතාවයක්නේ. ඒ නාම රූපය තුල සකස් වෙලා තියෙන තවත් නාම ධර්ම ටිකක් ඔහුගේ කතිගුණ, ඔහුගේ ආකල්ප, ඔහුගේ සිතුම් පැතුම් රටාව කියන මේ දේවලුත් බැලුවම එතන තියෙන තවත් නාම ධර්ම ටික. ඔය දේවල් ටික අපි දැක්කම ඇහුවම වින්දම සහ ඒවයි අපේ ජීවිතය හැට කරන බලපෑම අනුව අපි එක්තරා නව ගෙතුමක් කරනවා. මොකද්ද ගෙතුම? එයා මට ප්‍රියයි. මං එයාට ප්‍රියයි. මං එයාට කැමතියි. නැත්නම් තව ගෙතුමක් කරනවා මං එයාට අකමැතියි. මට අප්පිරියයි. එහෙම දෙයක් කරන්නේ. මේක අවිද්‍යාත්මක ගෙතුමක් ප්‍රපංචනයක් කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට තෝරන්න අමාරුයි ඇත්තට. මේ ගෙතුම හරහා තමයි මේ මේ ගෙතුමම <clears throat> ක්ලේශය. කවුරු හරි මට ප්‍රියයි කියනවනම් ඒක ක්ලේශයක්. අනිත් පැත්තට මට අප්‍රියයි කියනවනම් ඒක ක්ලේශයක්. ප්‍රපංචයක්. අවිද්‍යාත්මක ගෙතුමක්. ඉතින් මේක තියෙනකම් අර ප්‍රියයි කියන පුද්ගලයා එක්ක ඇලීම, ඇලීම් සහගත ක්‍රියාකාරකම් අප්‍රියයි කියන පුද්ගලයා සමග ගැටීම් සහගත ක්‍රියාකාරකම් පද්ධතිය ඉදිරියට යනවා. ඉතින් ඒක ඇතුලේ තමයි මේ දුෂ්කරතා, දුක්ඛ කාය සංපස්සජං අසාතං වේදිතං මනෝ සංපස්සජං අසාතං වේදිතං පටන් ගන්නවා. අනිත් පැත්තෙන් කාය සංපස්සජං සාතං වේදිතං මනෝ සංපස්සජං සාතං වේදිතං පටන් ගන්නවා. ඉතින් අර ප්‍රපංචනේ අර ගෙතුම අර රචනාව නැත්තම් මේ දෙයක් නැහැ. එතකොට මේ Nirodheදී අපි දැන් දැනට අපි කතා කරමින් ඉන්නේ සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේ චතුසත්‍ය වලින් නිරෝධ සත්‍ය තුල ඉතින් මේ නිරෝධය කියලා කියන්නේ මෙන්න මේ අර ගෙතුම ලිහි යෑම අර එක්තරා මේ ගෙතුමේ එක්තරා ප්‍රභාමත් ගතියක් තියෙන්න පුළුවන් නිකන් ආකර්ෂණීය ගතියක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රභාමත් ගතිය නැති වෙලා යන. නිෂ්ප්‍රභ වීමක් වෙන. නිෂ්ප්‍රභ වීමක් වෙනවා. ඉතින් ඒක තියෙන ශක්තිය ගෙවි යෑමක් වෙන. ඔය ඔය කෙලස් කියන ඒවා හරිම වේගවත්, හරි ශක්තිමත්, හරිම ආකර්ශනීය කෙලස්. සිතට ගන්නා සුළුයි කෙලස්. නිකලෙස් වුණාම ඒ සිත්යට ගන්නා ගතිය, ඒ ආකර්ෂණීය ගතිය, ඒ ප්‍රබල ගතිය, ඒ බන්ධන ගතිය, ප්‍රපංචන ගතිය නැහැ. නිරෝධ කියන වචනේ නිවනේ නිවනට යෙදෙන්නේ ඒකයි. නිරෝධෝ නිබ්බාන. විරාගෝ නිබ්බානං, නිරෝධෝ නිබ්බානං විදිහට මේ නිවීම මේ මේ සැනසීම දක්වලා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම අපිට මේ Nirodhe පැති තුනකින් වගේ අපිට පෙන්වන්න පුළුවන්. එකක් කෙලෙස් නිරෝධ වීම, අනික දුක්ඛ නිරෝධය, අනික භව නිරෝධය. මේ මේ තුන් විදිහෙන් මේක අපිට දකින්න පුළුවන්. දැන් භව කියන එක මම පුනර්භව කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ජීවිතේදීම භව කියන කාරණේට අපි ගත යුතුයි. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් යම් යම් අපේ ජීවිතවල තිබුණා වෙන්න පුළුවන් කලින් යම් යම් ආකාරයේ කැමැති වීම හෝ අකමැති වීම යම් යම් දේවල් වල මේ කැමැති වීම අකමැති වීම වලට අපි වචනයක් කිව්ව තණ්හා කියලා. රාග බන්ධන, දේශ බන්ධන වශයෙන්. ඒක ඇති වුනේ වේදනාපච්චය විඳීම නිසා. එතකොට දැන් මේ විඳීම විඳීම් ක්‍රියාවලියෙන් ඇති කරන වින්දනය, එයින් ඇති කරන බන්ධනය මේ හැම දෙයක්ම වගේ අපි ප්‍රත්‍යක්ෂ කරපුවාම මේ සියල්ල පිළිබඳව මේ සියල්ල පවතිද්දී එහි එය නිකන් ඒ පිළිබඳ තිබුණු අන්ධකාරය අයින් වෙලා ගිහිල්ලා ඒ පිළිබඳ අවබෝධයක් ඇති එතකොට මේ ක්‍රියාකාරකම් පද්ධතිය මේ මේ සංසිද්ධි ටික සිද්ධ වෙන්නේ මෙහිමයි මේක හේතුඵල ධර්මානුකූලව හේතු ඇතොත් ඇත හේතු නැතොත් නැත කියන ඒ සිද්ධාන්තය ඒ වැටහීම ඒ අවබෝධයත් ඇති වෙනවා. එතකොට මේ සියල්ල ප්‍රත්‍යක්ෂ වෙනවා පැහැදිලි වෙනවා. පැහැදිලි වුණායින් පස්සේ නාම රූප ධර්මත් පවතිනවා. ඒවා ඇති කල්හි ඇති දේ ඇත. ඒවා නැති කල්හි නැති දේ නැත. මේ ඇති නැති බවත් ප්‍රශ්නයක් නැතුව යනවා. ඇති බව මනාප වීමට හෝ නැති බව අමනාප වීමට හේතුවක් නොවන බවත් තේරෙනවා. ඉතින් එහෙම වැටහුණාම අවබෝධ වුණාම මේ යමක් ඇති බව හෝ ඇති බව විසින් ඇති කරන තවත් ගති ලක්ෂණයක් හෝ යමක් නැති බව හෝ නැති බව විසින් ඇති කරන යම්කිසි තත්වයක් හෝ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද යමක් ඇති බව ඇති බව විසින් ඇති කරන තත්ත්ව, ගති, ගුණ, ලක්ෂණ, ස්වરૂප, ස්වභාව ඒ වගේම යමක් නැති බව නැති බව විසින් ඇති කරන තත්ත්ව ලක්ෂණ ස්වરૂප ස්වභාව ධර්මතා විදියට අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා හේතුඵල ධර්මතා විදිය. ධම්මානුපස්සනාවේ ගැඹුරින් අපි ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒක. එහෙමනම් මෙතන අපිට ඇති බව සහ ඇති බව තුලින් ඇති කරන යම් යම් ස්වરૂප ස්වභාව තත්ත්ව ගති ගුණ ලක්ෂණ ඇලීමට හෝ ගැටීමට හේතුවක් වන්නේ නැහැ. අනිත් පැත්තෙන් නැති බව නැති බව විසින් ඇති කරන යම් යම් தত্ত্ব ස්වභාව ස්වરૂප ගති ලක්ෂණ ඒත් ඇලීමට ගැටීමට මුලාවට හේතුවක් වන්නේ නැහැ. උදෙක් ඒවා හේතු විසින් ඇති කරන ඵල හේතුඵල හැටියට අපිට දකින්න පුළුවන්. එහෙනම් මේ හේතුඵල ධර්මතා නැත්නම් නාම රූප ධර්මතා වල යථා ස්වභාවය අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වුණාම අර ප්‍රපංචනය, අර ගෙතුම, අර රචනය නිෂ්ප්‍රභා වෙනවා. ඒකට ලොකු වටිනාකමක් නැතුව යනවා. නැත්නම් ඒ රචනාවට ලොකු වටිනාකමක් එනවනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ භාෂාත්මක රචනාවක් මම සරල උදාහරණයක් ඇටියට ගන්නම්. අපි මේ අපි කතා කරන භාෂාව පාවිච්චි කරලා භාෂාවේ වචන ගොනු වචන හරහා අපි ඇති කරගත්ත සංකල්පත් පාවිච්චි කරලා අපි යම් යම් භාෂාත්මක රචනා කරන උදාහරණයක් ඇටියට ගීතයක් ගමු යම්සි අපි විසින් මිනිස්සු රචනා කරන ගීත ඒතර ගීතයක තියෙන්නේ වචන ශබ්ද එකතු කරලා වචන එකතු කරලා වචනයකට අර්ථයක් කවලා අර්ථවත් වචන කීපයක් එකතු කිරීමෙන් සංකල්පයක් ගොඩනගලා තියෙනවා. සමහරට මේ සංකල්පය ඉදිරිපත් කිරීමේ රටාවක් තියෙනවා. ඒක මේ හුදෙක් ප්‍රකාශනයකට වඩා ටිකක් එහා ගිහිල්ලා තියෙනවා. ඍජු ප්‍රකාශනයකට වඩා කිසියම් ලයාන්විත රිද්මයානුකූල ප්‍රකාශනයක්. ගීත මේ ගීත ගීතයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ලයාන්විත බව මේකේ මේකේ තියෙන බොහෝ දේවල් තියෙනවා මේකේ ශබ්ද තියෙනවා වචන තියෙනවා සංකල්ප තියෙනවා සංකල්ප එක්තරා විදිහකට ගොනු කිරීමක් තියෙනවා ඒ ගොනු කිරීම හරහා මතුවෙච්ච ලයාන්විත ගතියක් තියෙනවා රිද්මයානුකූල ගතියක් තියෙනවා වින්දනීය ගතියක් තියෙනවා මේ ටික තියෙනවා ගීතේ. ඊට පස්සේ තවත් ඒක ලයාන්විත හඬක් මිශ්‍ර කරොත් දක්ෂ විදිහට මේක ගායනා කෙරුවොත් තවත් මේකට යමක් එකතු වෙනවා. දැන් මේ තමයි මේ මේකට තමයි අපි කියන්නේ ප්‍රපංචකරණය කියලා. මේ බොහෝ ලොකු ගෙතුමක් අන්තිමට. බොහෝ දේ එකතු වෙලා තියෙනවා. ඒත් මේ එකතු වෙලා තිබීම මෙහෙම ගීතයක් තිබීම හේතුවක ඵලයක්. කිසියම් හේතුවක් හේතු කාරණා ටිකක් කියදුනම එවැනි ප්‍රපංචනයක් සිද්ධ වෙලා තියෙනවානේ. දැන් අපි ගීත අහන අයනේ ගීත රස විඳින අය රස විඳින්න පුළුවන්නේ. ගීතයක් මෙන්න මේ ප්‍රපංචයක් විදිහට මේ ගීතයක් දකින්න උත්සාහ කරන්න. Taman කැමති ඕනෑම ගීතයක් අරගෙන මෙහි ශබ්ද ශබ්ද ගොනු වීමෙන් වචන වචන ගොනු වීමෙන් සංකල්පන සංකල්පනා ගොනු වෙලා තියෙන ආකාරය ගීතය ඇතුළේ ඒ ගොනු කිරීම හරහා මතුවලා එන කිසියම් ආකාරයක රිද්මයක් තාලයක් අදහසක් ඒක ඒ රිද්මය තුලින් ඇති කරන වින්දනය සමහරට ඒකට එකතු කරලා තියෙන හඬ කැවි. තවත් ඕනනම් මේ සංගීතයේ පැත්තෙන් එකතු කරලා තියෙන දේ. මේ මේ දේවල් ටික හොඳට විමස හොඳ විමසුම් නුවණින් සිහියෙන් බැලුවොත් එතන තියෙන ලොකු ලොකු රචනාවක් තියෙනවා. ලොකු ගෙතුමක් තියෙනවා. ඒ රචනාවට ඒ ගෙතුමට අපි බරක් බර තැබීමක් කරලා තියෙනවා. අගයක් ආඩම්බරයක් දීලා තියෙනවා නමක් දීලා තියෙනවා වටිනාකමක් දීලා තියෙනවා දැන් මේක අපි යම් කිසි වින්දනයක් ලබනවායි ලබන්නේ නැහැ කිව්වොත් ඒක බොරු එහෙනම් වින්දනයක් තියෙනවා මේකේ නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගෙතුම මේ මේ මේ රචනාව මේ ප්‍රපංචනය ප්‍රපංචයක් විදිහට දකින්න බැරිකම මේක ගෙතුමක් මේක රචනයක්. මේක කිසියම් ආකාරයක හේතුඵල ධර්මානුකූලව මතුවලා ආපු තත්ත්වයක්. හැටියට දකින්න බැරුව මේකට උපාදාන වීම මේක මමත්වයෙන් ගැනීම. ඒක තමයි ගැටලුව. නැතුව මේ මේ ගීතය ප්‍රශ්නයක් නෙමෙයි. ওই විදිහේ ගීත ලියවිලා තියෙන්නත් පුළුවන් බොහොම අර්ථාන්විත ඒ වගේම ලයාන්විත ගීත. මේ පැත්තෙන් බොහොම අර්ථාන්විත නොවන කියලා අපි කියන ඒවා ගෙතිලා තියෙන්නත් පුළුවන්. එතකොට මේ දෙකම හුදේ ධම්මානුපස්සනාව ඇතුලේ හුදු ගෙතුම් දෙකක් රචනා දෙකක් ප්‍රපංච දෙකක් සංස්කරණ දෙකක් සංස්කාර දෙකක් පමණයි. ඒතකොට ඒ විදිහට මේක දැක්කම මේ ගෙතුමේ මේ රචනාවේ මේ සංස්කාරයේ තියෙන අර ප්‍රභාව නැත්තම් රංජනය රංජනීය ගතිය නැත්තම් කුප්පණය කරන ගතිය නැති වෙලා නැති වෙලා යනවා කියලා කියන්නේ ඒක අපේ අපේ හිතින් ඒක නැති වෙලා යනවා ඒ ඒ රචනාවේ ඒ ප්‍රපංචයේ එහෙම එකක් තියෙන්න පුළුවන්. ඒක නැහැ කියලා අපිට කියන්න බෑ. ඒක නැහැ කියලා කිව්වොත් එතන යම් කිසි නිකන් අර සම්මුති සත්‍යය නොපිළිගැනීමක් බවට පරිවර්තනය වෙනවා. එහෙම ඕනේ එහෙම දෙයක් තියෙනවා. නමුත් ඒකේ සියලු පැතිකඩයන් සියලු ගෙතුම් ඒ ගෙතුම් විසින් මතු කරන ලද නව ප්‍රපංචයන් නව தත්ත්වයන් ඔක්කොම අපි දකිනවා. ශබ්ද එකතු වීමෙන් වචන ගෙතිච්ච හැටි, වචනයක් ගෙතිච්ච හැටි. ඒ ශබ්ද එකතුවට අපි අර්ථයක් දීපු හැටි. ඒ අර්ථය අපි එතන ඉඳලා පාවිච්චි කරන්න පටන් ගන්නපු හැටි. එවැනි අර්ථ සහිත වචන ගොනු කිරීමෙන් කිසියම් සංකල්පනා සකස් වෙන විදිය. ඒ සංකල්පනා සංකල්ප රාග නැත්නම් සංකල්ප උපාදාන කරන හැටි. ඒ සංකල්ප වලට දෙන ලද දෙනු ලබන බර වටිනාකම් මේවා ඊට පස්සේ ඒ සංකල්ප රිද්මයානුගත කිරීමෙන් කිසියම් ආකාරයකට නව ගොනු කිරීමක් හරහා ඇති වෙන අලුත් මේ අලුතෙන් ගීතය තුලින් මතු කරලා ගන්නා වූ නව මේ අර්ථකතනේ නැත්නම් අවසංකල්පනාව ඊට ඇතුළත් කරලා තියෙන එහි තියෙන රිද්මය ඒකට සංගීතවේදියෙක් හෝ තවත් කෙනෙක් ඇතුළත් කරලා තියෙන දේ ගායකයෙක් මේකට ඇතුල් කරලා තියෙන දේ මොනතරම් සංකීර්ණ ප්‍රපංචයක් එතකොට ඒ ඒ ඒක ප්‍රපංචයක් විදිහටම දැකීමමයි නිෂ්ප්‍රපංච කියලා එහෙම නැතුව මෙතන මේ ගීතයක් නැහැයේ ගීත රස විඳීමක් නැහැයේ එහෙම නැහැයි නැහැයි කියන එකක් නෙමෙයි මේ. මේ Nirodhaය නැහැයි නැහැ කියන පටන් අරගෙන තියෙන මෑතකා. මේක වෙලා තියෙන්නේ ඒ Nirodhaයට Nirodha පිළිබඳ අත්දැකීමක් නැතිකම. මේ තියෙන ඔක්කොම දේවල් නැහැ. නැතිකම තමයි Nirodha කියලා කියන්නේ. මේ මේවට යෙදිලා තියෙන වචන බලපුවාම සංකාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ වගේ වචනනේ බුදු පියාණන් වහන්සේ නිරෝධය පැහැදිලි කරන්න නිවන පැහැදිලි කරන්න යොදලා තියෙන වචන ඒතර මේ වචන වලින් කියන දේ දැන් සංඛාර සමතෝ කියලා කියන්නේ මේ මේ ප්‍රපංචේ නිෂ්ප්‍රපංච වීම එතකොට මේ සංකා ගීතේ සංකාරයක් අපි දැන් මේ උදාහරණයක් හැටියට ගත්ත ගීතයක් නේ. එහෙම නැත්නම් මම කලින් කිව්වේ ආහාරයක් කියලා. එතකොට මේකේ මේ මේක ගීතයක් ලියවෙන්නේ නැතුව ඉන්නවා හරි ලියන්නේ නැතුව ඉන්න හරි එහෙම නැත්නම් ගීතයක් අහන්නේ නැතුව ඉන්නවා හරි ගීතයක් රස විඳින්න නැතුව ඉන්නවා හරි නෙවෙයි මේකේ අදහස. මේ රචනාව ඇතුලේ මේ ප්‍රපංචය ප්‍රපංචයක් විදියට නොදැකීම නිසා මේක රචනාවක්ය මේක ප්‍රපංචයක්ය මේක එක්තරා ආකාරයක අවිද්‍යාත්මක ගොනු කිරීමක්ය තණ්හාවෙන් කරන ලද ගොනු කිරීමක් කිය කියන අවබෝධය නොමැති නිසා මේ ගොනුවට මේ ගෙතුමට මේ රචනාවට මේ ප්‍රපංචයට ඇති කරගෙන තියෙන මේ බැඳීම නැත්නම් ඒ අවිද්‍යාත්මක බව ඒක තමයි ගෙවිලා යන්නේ. එතනයි Nirodha, එතනයි නිවීම, එතනයි නිබ්බානයි. එතකොට අර ගෙතුමක් තිබුණට ප්‍රශ්නයක් නෑ අපිට. ඒ ප්‍රපංචයක් එහෙම ගීතයක් තිබ්බා කියලා අපිට ගැටලුවක් නෑ. එහෙම එහෙම ගීතයක් අපේ කනටත් ඇහෙනවා. එතකොට මේ නෑ හෙනවයි නාහ ඉන්නවයි නෑ හෙනවයි කියලා නේ අහන්න නැතුව ඉන්නා විශේෂයෙන් අහන්න අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. නමුත් මේක ඇහෙන්න පුළුවන් තවදුරටත්. මේ ප්‍රපංචය අපේ ඉන්ද්‍රිය ගෝචර වෙන්න පුළුවන්. ප්‍රපංචයක් ඉන්ද්‍රිය හයටම ගෝචර වෙනවා. එක්කෝ ඒක පේන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බලන එකක් වෙන්න පුළුවන්. ඇහෙන එකක් වෙන්න පුළුවන්, අහන එකක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් නාසයෙන් දිවෙන් කයෙන් විඳින එකක් වින්දනයේට නතු වෙන එකක් යොමු වෙන එකක් වෙන්න පුළුවන්. නැත්නම් මනසට වැටහෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි දේ තමයි. එවැනි දේ මොන තරම් තියෙනවද අපේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේවල් බලන්න. ඒවා අපිට කියන්න වෙන්නේ අසංකේයයන් අපමෙයයන් කියලා. අසංකේයයන් කියන්නේ අපේ මේ සංඛ්‍යා 10 මේවට මදි. සංඛ්‍යා 10න් පෙන්වන්න බෑ. අපි සංඛ්‍යා 10ක් හදාගෙන තියෙනවා. ඩිජිට් බිඳුවේ ඉඳලා 9 දක්වා. ඒකෙන් අපි ඒක විදිහට මේ මේ මේවා සංඛ්‍යා වලින් දක්වන්න ක්‍රම අප හදාගෙන තියෙන. ඒකත් ප්‍රපංචයක්. එනමුත් ඒ ප්‍රපංචයෙන් මේවා දක්වන්න බෑ. ප්‍රපංච කොච්චර තියෙනවද කියලා සංඛ්‍යා ප්‍රපංචයෙන් දක්වන්න බෑ. ඊළඟට අපි යම් යම් ප්‍රමාණ කිරීම කරලා තියෙනවා. ප්‍රමාණ හදාගෙන තියෙනවා අපි මිනුම් දඬු ඒවත් ප්‍රපංච. කිලෝව ප්‍රපංචයක්. මිනිත්තුව තප්පරේ ප්‍රපංචයක්. පැය ප්‍රපංචයක්. කැරට් එක ප්‍රපංචයක්. හෝස් පවර් එක ප්‍රපංචයක්. මේ byte kilobyte MB GB TB ප්‍රපංචයක්. හැබැයි ප්‍රපංචවල තියෙන මොකක් හරි හොඳ ගෙතුමක් තියෙනවා. ලස්සන ගෙතුමක් සහ ඒකේ භාවිතයක් තියෙනවා. ඒක නැහැ කිව්වොත් එහෙම අපි මේ ධර්මයෙන් පිටපයින්නවා. නමුත් අපි දන්නවා මේක රචනාවක්, මේක ගෙතුමක්. මේකට බර තැබීමක් තියෙනවා, වටිනාකමක් දීලා තියෙනවා. එතකොට ඒ ඒ ඒ ප්‍රපංචයෙන් ප්‍රපංචකරණය කරනවා. ඉතින් මිනුම් වලින් මනිනවා. ඇගයුම් වලින් අගය කරනවා. ප්‍රමාණ වලින් ප්‍රමාණ කරනවා. එතකොට මේ ප්‍රමාණත් ඇගයුමුත් මිනුමුත් ඒත් ගෙතු ඒත් ප්‍රපංච. ප්‍රපංච වලින් නැවත ප්‍රපංච කරනවා. මිනුමක් හදලා මනින්න. ඇගයුමක් හදලා අගයන. වටිනාකමක් කියලා දෙයක් හදලා වටිනාකම් තක්සේරු කරනවා. ඉතින් ඔය ඔය ලස්සනට ඔය දේ අපි දකිනවා. ඊට පස්සේ එතනින් එහාට මේ මිනුමට ඇගයුමට වටිනාකමට බැඳෙන හැටි ඒකට මමත්වේ දාගන්න හැටි ඒක මගේ කියන හැටි ඒක මට ඕන විදිහට පවත්ව ගන්න ඕනේ කියන හැටි කොච්චර සංකීර්ණ විදිහට මේ අවිද්‍යාත්මක සහ තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් කරන ප්‍රපංචනය කොච්චර ගැඹුරින් කෙරෙනවද දැන් මේක දකින්න ඕන දැන් මේ අපි මේ කරන සාකච්ඡාව දැක්ම සඳහායි. ඥානතෝ පස්සතෝ. පස්සතෝ කියන එක තමයි වැදගත් වෙන්නේ. පච්චත්තං වේදේති කියන්නේ පස්සතෝ කියන කොටස. අපි මේව දකින්න. අපේ ජීවිතය තුලින් ආයේ පරිබාහිර අරයා කරනවා මෙයා කරනවා අරයාගේ මෙයාගේ එක නෙමෙයි. මෙවැනි ප්‍රපංච ගණනාවක් මෙවැනි ගෙතුම් අප්‍රමාණ සංඛ්‍යාවක් අසංකේය සංඛ්‍යාවක් අපේ ජීවිතය තුල තියෙනවා. අන්තිමට බැලුවොත් මෙවැනි ප්‍රපංච ගෙතුම් රචනා රාශියක එකතුවක් මේ ජීවිතය කියලා කියනවා. දැන් අපි ওই කියපු එකක් දෙකක් බලන්න. ආහාර ප්‍රපංචය. ඇඳුම් ප්‍රපංචය. නිවාස ප්‍රපංචය. බෙහෙත් හේත් යාන වාහන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ප්‍රපංචය. පුද්ගල සම්බන්ධතා ප්‍රපංචය. අර ප්‍රිය ප්‍රපංචය, අප්‍රිය ප්‍රපංචය. මෙවැනි ගෙතුම් නැද්ද? හොඳට බලන්න අපි අපේ ජීවිතය තුලින් බලන්න මේක. බැලුවම මෙවැනි විශාල ගෙතුමක් හරි අපූර්වයි ලස්සනයි මේක දැක ගන්න පුළුවන් නම් හරිම අපූර්ව දෙයක් වෙනසකට තියෙන්නේ අපි සහ අසුතවා පුතුජන අතර වෙනස තියෙන්නේ අසුතවා පුතුජන මේ ගෙතුම දකින්නේ ගෙතුම දකින්නේ මේ ගෙතුම ප්‍රපංචයක් බව අවබෝධ කරන්න බෑ යාට. බැරි නිසා මේ ගෙතුම විසින් ඇති කරන මේ විස්මය ජනක ස්වභාවයෙන් ගිනි කන වැටිලා මං අන්නේ වචනේ ආයෙ පාවිච්චි කරන්න කැමතියි. ගිනි කන වැටිලා ආපහු මේ ප්‍රපංචයට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ඒ තුලින් කරන්නේ නැවත ප්‍රපංචකරණයක්මයි. නමුත් ආර්ය ශ්‍රාවක මට්ටමට ආපුවම අපි මේ බුද්ධ කල්යාණ මිත්‍රයා මුණ ගැහිමත් සමග අපිට දැන් ඇහැ පැහැදිලා තියෙනවා ප්‍රඥාක්ෂිය විවර වෙලා තියෙනවා මේ රචනාව මේ ගෙතුම මේ වියමන ප්‍රපංචනය ප්‍රපංචනයක් විදිහට දකින්න ප්‍රපංචයක් විදිහට දකින්න අපේ ඇහැට ඇදිලා දැන් අපි ඒ ප්‍රපංචයක් බව පිළිගන්න. ඒකේ ප්‍රපංචනීය ප්‍රපංචාත්මක භාවිතයන් යෙදුම් යෙතුම් රචනා ලියමන් ඒවා අපි හේතුඵල ධර්මානුකූලව පිළිගන්නවා. ඒවයි බලපෑමක් සමහරට අපිට අපේ ජීවිතවලට තියෙනවා. නමුත් දැන් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ගැටලුවක් නෙවෙයි. ප්‍රපංචයට තිබිච්ච ප්‍රභාවත් ගතිය. ඒකෙන් ඇති වුණු රංජනය තමයි විරංජනය වෙලා තියෙන්නේ. විරාග කියන්නේ ඒකයි. ඒ ප්‍රභාව අසුත අපසොජන තුල තමයි මේ ප්‍රපංච පිළිබඳ මහා ප්‍රභාවක් තියෙන්නේ. ඒක නිෂ්ප්‍රභා වෙලා තියෙන්නේ. අපිට ওই ලොකුයි කියන බොහෝ දේවල් ලොකු නෑ දැන්. ලොකු නෑ. එහෙනම් ඒක කාට හරි ලොකු ඇති. අපිට ඒක ලොකු ලොකු නැහැ. ඒ මහා වටිනාකමක් තියෙනවා කියන දෙයට කාර්ය වටිනාකමක් ඇති. සාපේක්ෂව කාට හරි මේකක් ඇති. අපිට එහෙම වටිනාකමක් ලොකු බරක් නැහැ. ලෙඩ අපිට ලෙඩක් නෙමෙයි. ලෙඩ ඒක ධර්මතාවයක් විතරයි. ලෙඩට ලොකු වටිනාකමක් ඇති. ලෙඩ ශේත්‍රවල, වෛද්‍ය ශේත්‍රවල අයට ලොකු වටිනාකමක් ඇති. සමහරට ලෙඩේ භයානක කියලා කියයි. නැත්නම් ලෙඩේ සරලයි කියයි. නැත්නම් ඒක මොනවා හරි ඇති. ඒකට ඒක ඇතුලේ ලොකු වටිනාකමක් බරක් ඇති. නමුත් අපිට හුදෙක්කය ධර්මතාවයක් පමණයි. ලෙඩ කියන එක ප්‍රපංචණය වෙලා තියෙන ආකාරය පවා අපිට ආත්පසින් පැහැදිලි වෙනවා. ඉතින් මේ Nirodhe සිද්ධ වෙන්නේ ඔන්න ඔය ප්‍රඥා ලෝකය දැල්වීමත් සමග අප තුල අර ප්‍රපංච නිෂ්ප්‍රපංච වීම අර අන්ධකාරයන් දුරු වී යෑම ඒවා පිළිබඳ මේ අන්ධකාර දුර වෙනවා කියලා කියන්නේ අත් වශයෙන් මේවට අපි කරන ලද අවිද්‍යාත්මක මෝඩ බරතැබීම ලොකු වටිනාකම් දීලා තියෙන මේවට මේ වටිනාකමත් එක්කනේ ඒ යගේ ආඩම්බරයත් එක්කනේ අපි මේ පටලැවිල්ල තියෙන්නේ අපි වටිනාකමක් දුන්නම කවුරු හරි කිව්වොත් ඒක එච්චර වටිනාකමක් නෑ කියලා මේ වටිනාකමත් එක්ක අපේ යම්කිසි බැඳීමක් තියෙනවා නම් එතෙන්දී අරුබුදයක් පටන් ගන්නවා ප්‍රපංචය විසින් දුක ඇති කරන්නේ එහෙමයි නැත්නම් ප්‍රපංච දුක් ඇති කරන්නේ නෑ ප්‍රපංච කියන්නේ ගෙතුන්නේ දැන් අපි කතා කරමු මේ ගෙතුම් වලින් කොහොමද දුක් ඇති කරන්නේ? ඒකට උපාදාන කරලා නැත්නම් මේක වෙන්නේ මේ ගෙතුම, මේ ප්‍රපංචය උපාදාන කරලා නැත්නම් ප්‍රශ්නයක් නෑ. අර අපි කියපු උදාහරණ බලන්න ගීතයක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක හුදු ගෙතුමක් හුදු ප්‍රපංචයක් විදිහට දැක්කනම් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තිබ්බත් ඒක ඇහුණත් ඒක කවුරු හරි කිව්වත් ඒක කියන්නේ නැතුව දැන් අභාවයට යමින් තිබුණත් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් අපි සමහර වෙලාවට අපි ඉතින් මේ අපේ වටිනා ගීත මෙහෙමයි මෙහෙමයි දැන් ඒවා අභාවයට යනවා. ඒවා දැන් කියන්නේ නැහැ. කියවෙන්නේ නැහැ. ගායනා වෙන්නේ නැහැ කියලා එහෙම මේ මොකද්ද අපහසුතාවයක් අපිට කාලයක් තිබුණා. මේවා අපේ වටිනා දේවල්. ඒව මේ නැති වෙලා යනවා මේ ගීත. මේ බෞද්ධ ගීත මේ බොහොම ගැඹුරු ධර්මාන කරුණ සහිත මේ ලියවිලා තියෙන ගීත කියලා. ඉතින් අපි ඒ ප්‍රපංචයට ඉතින් බරක් දීලා තියෙන වටිනාකමක් දීලා තියෙන. ඊට පස්සේ අපි ඒ වටිනාකම උපාදාන කරලා තියෙන. කො මේවා ඇහෙන්නේ මේවා කියවෙන්නේ කියන්නේ නැහැ. ගායනා කරන්නේ ආදි වශයෙන්. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන මේ ගීත ගත්තොත් එහෙම දැන් තියෙන ඒවා. ඉතින් ඒ අර අර ගීත වගේ නෙවෙයිනේ. වෙනත් ප්‍රපංචනේ. වෙනත් රචනානේ. වෙනත් ගෙතුම්නේ, වෙනත් වියමන්නේ. ඉතින් ඒවයි තියෙන ඒවා ගැන අපි ඔන්න මොනවද මේ දැන් තියෙන ගීත මේවා නිකන් ආදී වශයෙන් කියලා ඔන්න අපි ඒක උපාදාන කරන්න පටන් ගන්නවා. නමුත් අපි මේ මේවා දෙකම ප්‍රපංච කියලා දැක්කොත් ඒවයි තියෙන වටිනාකම් වල නැත්නම් ඒවට තලවන ලද බර තැබීම් ඒවයි තියෙන ප්‍රයෝගීතාවන් වෙනස් වෙන්න පුළුවන්. විවිධයි නානත්තයි. ඉතින් ඒකත් අපි දකින්න ධර්මතාවයක් ඇටියෙ. විවිධ දැන් ලෝකේ විවිධ රස වර්ග තියෙන. දැන් රස කිව්වම ඒකෙන් අදහස් කරන්නේ දිවට දැනෙන ගතියනේ. දිවට දැනෙන ගතිය අපිට බෙදලා බෙදලා බෙදලා බෙදලා කියන්න පුළුවන්. මේක ලුණු, මේක පැණි, මේක ඇඹුල්, මේක තිත්ත, මේක කහට කියලා අර දිවට දැනෙන රසය බෙදන්න පුළුවන්. බෙදන්න පුළුවන්. අපි උහුම් බෙදලා තියෙනවා. ඉතින් බෙදන්නත් පුළුවන්. දිවට රසය දැනෙන එකත් ඇත්ත. ওই විදිහට ඒ රස අපේ විඥාණයට අනුව බෙදා දැක්වීම කරන්නත් පුළුවන්. අපි ඒකට නමක් නේ දීලා තියෙන්නේ. දැන් ওই ලුණු කියන රසය ඒ ඒ රසය දිවේ දිවට දැනුනම අපි සිංහල භාෂාවෙන් ලුණු කියයි, ඉංග්‍රීසි භාෂාවෙන් සෝල් කියයි, තව මොන හරි භාෂාවකින් තව නමක් කියයි. කොහොම හරි මෙතන රසයක් දැනුණා. ඒ රසය වෙන් කරලා අඳුනාගත්ත ඒකට නමක් දුන්නා. නේ? තව රසයකට පැණි කියයි, සීක් කියයි, මොනවා හරි කියයි. ඉතින් ඒක වෙන් කරලා අඳුනගත්තා. ඒකට ඒකට නමක් දුන්න සමායට වටිනාකමකුත් දෙන්න. ලුණු රසට වැඩිය පැණි රසය හොඳයි. එහෙම නැත්නම් පැණි රස අහිත කරයි. ලුණු රස අහිත කරයි. කහට රස හිත කරයි. ඒ වගේ ඒවයි තියෙන්න පුළුවන් යම් යම් ආදී ගති ලක්ෂණ ස්වභාව ස්වરૂප තියෙන්න පුළුවන්. එතකොට මේ මේවට අපිට කරන බරතැබීම් දෙනු ලබන නම් දෙනු ලබන අගයන් ආඩම්බරයන් හරහා තමයි මේ ප්‍රපංචයේ ප්‍රපංචනේ සිද්ධ වෙන්නේ. මේ ගෙතුම යන්නේ. මේ වියමන යන්නේ. ඉතින් ඒකත් අපි ධර්මතාවයක් හැටියටම දකිනවා. නූලක් අස්යෙන් නූලක් වැටෙනකොට ඉතින් ගෙතුමක් එනවනේ රටාවක් එනවනේ. දැන් අපි මේ පාවිච්චි කරන ඇඳුමක් හොඳට ඇහැ යොමු කරලා බලන්න. අපි එහෙම බලලා තියෙනවා. පාවිච්චි කරන පැදුරක්, බෑග් එකක්. මේක මේ වියමන බලලා තියෙනවා. මේක ලිහලා බලලා තියෙනවා. අතරෙදි ගැල්ලක් අරගෙන නෝල් ටික ඇදලා ඇදලා ඇදලා ඇදලා වෙනම ලිහලා බලන්නකො. බැලුවොත් මෙතන තියෙනවා යමක්. නූල් කැලි ටිකක් තියෙනවා. නමුත් නූල් කැලි රෙද්ද උනේ කොහොමද? රටා රටා රෙද්දක් උනේ කොහොමද? රටා කැදුරක් උනේ කොහොමද? ඒ රටාව කොහෙන්ද ආවේ? ඒ ඒ ගෙතුමානුව, ඒ වියමනානුව. ඒවා එකිනෙකට තිබ්බ පිළිවෙල අනුව එකක් යටින් එකක් පටලවල ඇද්දම තමයි මේක රෙද්දක් වෙන්නේ. නැත්තම් නූල් ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ඒක වර්ණ රටාවට අනුව නූල් ගෙතුවොත් එතන කිසියම් ආකාරයකට වර්ණ රටාවක් මතුවලා. ඒක ඔය ටික ලිහලා බැලුවොත් මෙතන යමක් තියෙනව නැත්තේ නැහැ. ලිහලා බැලුවත් යමක් තියෙනව, ගොතලා බැලුවත් යමක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලිහලා බැලුවම තියෙන එකයි, ගොතලා බැලුවම තියෙන එකයි නෙමෙයි. ලිහුවම ඒකට දෙන අගේ ආඩම්බරේ වටිනාකම ඒකත් එක්ක කටයුතු කරන ආකාරය, ගෙතුවම මේකට දෙන අගේ ආඩම්බරේ වටිනාකම ඒකත් එක්ක කටයුතු කරන ආකාරය යනවා තමයි. එතන තමයි මේ අරුබුදේ තියෙන්නේ. ලිහලා තියෙන කොටක් තියෙන්නේ ප්‍රපංචනය. අපිට ඕන නම් ඒක නිෂ්ප්‍රපංච කියද? නමුත් ඒ ප්‍රපංචයක් තියෙන. එතනක් තියෙනවනේ යම ලිහලා තියෙන. ගොතලා තියෙනකොට. වියලා තියෙනකොට. ඒත් ඉතින් එහෙම තමයි. ප්‍රශ්නේ තියෙන්නේ ගොතලා තියනවද වියලා තියනවද කියන එක නෙමෙයි සමහර විට ගොතලා තියෙන්න පුළුවන් සමහර විට වියලා තියෙන්න වියලා තියෙන්නත් පුළුවන් නමුත් අපි මේ වියමනක්ය මෙතන වියමනක්ය මෙතන ගෙතුමක්ය මෙතන ගෙතුමක් නැතය කියන එක ධර්මතාවයක් හැටියට තේරුම් නොගෙන අර ගෙතුමට හෝ ගොතා නැති බව අර වියමනට හෝ මේ ලිහා වියමනක් නැතුව ඒක ඒක ලිහා තැබීමට අපි කරන අපි දෙන අගයන් ආඩම්බරයන් සහ ඒ යන්නේ අගයන් ආඩම්බරයන්ට ඇලීම ගැටීම මුලාව තමයි මෙතන මේ ගැටලුව මෙතන මේ ප්‍රශ්නේ. ඔබට අපි පපංච කියන වචනේ මේ පාවිච්චි කරනවා බුදුරජාන් වහන්සේගේ දේශනාවක් අපිට හමු වෙනවා මේ ඒක ඇත්ත වශයෙන්ම අනුරුද්ධ මහා විතර්ක කියන දේශනාව. ඒක බැලුවොත් අපිට පේනවා ඒකේ එක්තරා තැනකදී බුදු පියාණන් වහන්සේ මේ කිසියම් කරුණක් මේ මුලින් ඒක අනුරුද්ධ හාමුදුරන්ට ඇති වෙන අදහසක් හැටියටයි ඉදිරිපත් වෙන්නේ. අනුරුද්ධ හාමුදුරන්ට යම්කිසි අදහසක් ඇති වුණාම ඒක බුදුරජාණන් වහන්සේට මේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ යමක් <clears throat> තව එකක් එකතු කරනවා මගිනොත් මේක කාරණයක් එකතු කරගන්න කියනවා වගේ. ඔය අංගුත්තර නිකාය අටක නිපාතයේ තියෙන අනුරුද්ධ මහා විතක්ක සූත්‍රයේ බැලුවොත් ඉතින්දී බුදුරජාණන් වහන්සේ එකතු කරන දැන් අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවෙච්ච මේවා මහා පුරුෂ විතර්ක කියලා කියන්නේ මේවට. මහා පුරුෂ කියන්නේ මහා පෞරුෂ කියන එක. උසස් පෞරුෂ තියෙන අය. ඒ කියන්නේ ගැඹුරු අවබෝධය ගැඹුරු අවබෝධ නිවැරදි අවබෝධය නිවැරදි හැඟීම් සහ නිවැරදි චර්යාවන් වල එකතුවටනේ මහා පෞරුෂ කියන්නේ. pāli භාෂාවෙන් මහා පුරුෂ කියලා කියන්නේ. පුරුෂ කියන්නේ පිරිමි කියන එක නෙමෙයි. මහා පෞරුෂ කියන එකයි. එතකොට මහා පෞරුෂ විතර්ක එවැනි මහා පෞරුෂයන් තියෙන අයට ඇති වෙන අදහස් මහා පුරුෂ විතර්ක කියලා. එවැනි විතර්ක කීපයක් විතර්ක මේ හතක් පමණ ඉදිරිපත් කරනවා අනුරුද්ධාම. ඒ තමයි මේ අප්පිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස ආරද්ධ වීර්යස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස උපට්ඨිත උපට්ඨිතස්ස තිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තස්ස තිස්ස සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සමාහිතස්ස දුප්පඤ්ඤස්සායන් ධම් නායන් ධම්මෝ දුප්පඤ්ඤස් පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන ඔය කාරණා මා අනුරුද්ධහමතුරු ඉදිරිපත් කරපුවාම බුදුරජාණන් වහන්සේ තව එකක් කියනවා තේන හිතං අනුරුද්ධ ඉමම්පි අට්ඨමං මහා පුරුෂිතක්කම් විතක් එහි කියලා මෙන්න මේකත් ඕකට එකතු කරගන්න කියලා දෙයක් එකතු කරනවා. එතන තියෙන්නේ නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ කිය. එතකොට මේ මේ ගෙතුම පපංච ආරාම කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ. පපංච ආරාම පපංච රති කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. පපංචාරාම ආරාම කියන්නේ මේ ඒක එහි රමණය කරනවා කියන අදහස. රමති කියන වචනය pāli භාෂාවෙන් යෙදෙන්නේ එහි රමණය කරනවා. එය එය නිකන් එය ලොකු කරගෙන මහ ලොකු දෙයක් බවට පත් කරගෙන උඩ පැනගෙන දඟලගෙන ඒකට ලොකු වටිනාකමක් දීලා ඒකත් එක්ක ඇලිලා ගැටිලා මුලා වෙලා දඟලන ගතියටයි රමණය කියලා කියන්නේ. පපංච රමණය ඒකට කියන්නේ. පපංච තියෙන්න පුළුවන්. අර ගෙතුම් අර වියමන් අර රචනාවන් අර නිමැවුම් තියෙන්න පුළුවන්. ඒවා ඒවා ප්‍රපංච බව තේරුම් නොගත් එක්කෙනා මොකද කරන්නේ? ප්‍රපංචාරාම මේක රමණය කරනවා. ඒ වගේම ප්‍රපංච රති රතියක් ඇති කරගන්න. ඒකයි ස්වභාවය. ඉතින් ඒක තමයි මේ අසෝතවා පුදුජන ලක්ෂණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයන් ධම්මෝ මම මේ දේශනා කරලා තියෙන ධර්මයේ සහ විනය තුලින් මතු කරන්නේ මේ පපංචාරාමයේ පපංච රතිය නොකරන නොවිය සිටීමටයි පපංච තියෙනවා ඒක බැලුව බැලමට කෙනෙකුට හිතන්නේ මේ ප්‍රපංච නෑ වගේ අදහසක් කියන්නේ කියලා. ඒක නෙමෙයි ප්‍රපංච තියෙන්නේ. ප්‍රපංචය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රපංච ආරාමය. මේ ප්‍රපංච රමණය කෙරේ. නැත්තම් ප්‍රපංච රතිය, ප්‍රපංච රමණය තමයි ගැටලුව තියෙන්නේ. ඒක නිසා මේ Nirodhe ලක්ෂණය නිෂ්ප්‍රපංච කරන්නේ. මේක නිකන් අර අනුරුද්ධ හාමුදුරුවන්ගේ මහා විතර්ක ටිකත් බුදුරජාණන් වහන්සේ ගන්නේ ප්‍රපංචයක්. හැබැයි අනුරුද්ධ ඒ ප්‍රපංච හතේ රමණය කරන්න එපා. රති කරන්න එපා ඒක. දැන් අපිට බැලූ බැලමට පේන්නේ මේ අනුරුද්ධ හාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ මහා වටිනා කාරණා ටිකක්. ඒක ඇත්ත. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒවත් දකින්නේ ප්‍රපංච විදියට. මේ මහා පුරුෂ විතර්ක කියන්නේ ප්‍රපංච. ඒවා එහෙම ප්‍රපංච කිව්වම කෙනෙකුට නිකන් එකපාරට ගැසිලා යන්න පුළුවන් මොනවාද මේ කියලා තියෙන වටිනා කාරණා හත. ඇත්ත ඒව. බොරු නෙමෙයි. දැන් අපිච්චස්ස අයන් ධම්මෝන අයන් ධම්මෝ මයිච්චස්ස කියන කාරණේ මේ සම්මුති සත්‍යයෙන් එහා ගිය පරම සත්‍යයට සම්බන්ධ කාරණයක් නේ. ඒ අනුරුද්ධහාමුදුරුව අනුරුද්ධ කියන මහා පෞරුෂය විසින් මතු කරලා ගත්ත ඒ මතු ඒ මහා පෞරුෂය තුල මතු මතු වෙලා ආව ඒ ඒ කාරණා හත ඇත්ත වශයෙන්ම අපිට වටිනාකමක් ඒකට දෙන්න පුළුවන් ලොකු ලොකු බර තැබීමක් කරන්න පුළුවන් ඒක. මහා වටින ධර්ම කාරණා. ඇත්ත ඉතින්. අපිට ඒ බර කියන්න පුළුවන්. හැබැයි අනුරුද්ධහමඳුර මේකට බර තියන්න ඉඩ තියෙනවා. මේ හතට. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ අන්තිමට කියන්නේ අනුරුද්ධ ඒවත් ප්‍රපංච ඒක නිසා ප්‍රපංච තියෙන්න පුළුවන්. රචනා ගොනු කිරීම වියමන් තියෙන්න පුළුවන් හේතුඵල ධර්මානුකූලව. නමුත් ඒවා ඒ ඒවයි රමණය කරන්න උවමනා නැහැ. ඒවට රති ඇලෙන්න උවමනා නැහැ. එතකොට දැන් මේකේ දෝෂයේ තියෙන්නේ ප්‍රපංච නෙවෙයි. ප්‍රපංච රමණ. ප්‍රපංචාරාම. ප්‍රපංච රති. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ධම අයන් ධම්මෝ මේ ධම න පපංචාරාමස්ස න පපංච රතිනෝ මේ ප්‍රපංච වල රමණය නොවන මගක් මම මේ කියන්නේ නොවන දහමක් මේක. මේ දහමෙන් දෙන්නන්නේ ඔය කිසිම ප්‍රපංචයක් රමණය නොකරන එක. මේ ප්‍රපංචයට රතියක් ඇති කර නොගන්න. ඕක තමයි Nirodhe ලක්ෂණ. එතකොට මෙන්න මේ නිෂ්ප්‍රපංච වෙනකොටම මෙතනින් කියන්නේ ක්ලේශ Nirodhe කියලා. කෙලෙස් නිරෝධ වීමක් කියන එකයි මේ කියන්නේ. මෙතන නිරෝධ වෙන්නේ බැලෝ බැල්මට කෙනෙක් හිතන්නේ ප්‍රපංච කියලා. නෑ ප්‍රපංච තියේ ඕනතරම්. ප්‍රපංච කෙරේ. ප්‍රපංච පිළිබඳ ඇති කරගත්ත කෙලෙෂය තමයි රමණය සහ රතිය. එතකොට රමණය සහ රතිය නැත්තම් ප්‍රපංච සම්බන්ධයෙන් ප්‍රපංච දුකක් වෙන්නේ නැහැ. ප්‍රපංච ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනම් දුක්ඛ නිරෝධයත් එතනම තියෙනවා. කෙලෙස් නිරෝධය සමගම දුක්ඛ නිරෝධයක් තියෙනවා. අර ප්‍රපංචය දැන් අපි මේ වෙන උදාහරණයක් ගමු. ව්‍යාධි ලෙඩ කියන්නේ ප්‍රපංචයක්නේ. ඇයි ලෙඩ ලෙඩ ප්‍රපංචයක් වෙන්නේ කොහොමද? ලෙඩ කියන එක මූලික වශයෙන් ශරීරයේ රූපකාය තුල මතුවලා එන තත්ත්වයක්නේ. ශරීරය තුල මතුවලා එන එකක් නෙවෙයි. එහෙනම් රූප ධර්මයකට වැටෙන්නේ ලෙඩ කියන්නේ. ව්‍යාධි. එතකොට ව්‍යාධි පිළිබඳ අපි ඒකට බර තැබීම් කරලා ඒවට නම් දීලා නැද්ද? වටිනාකම් දීලා නැද්ද? ඒවට බර තැබීම් කරලා නැද්ද? ඒව සම්බන්ධයෙන් බොහෝ දේවල් නිර්මාණය කරලා නැද්ද? ඒ නිර්මාණය කරපු දේවල් වලට වටිනාකම් අගයන් ආඩම්බරයන් දීලා නැද්ද? ඇලිලා නැද්ද? මුලා වෙලා නැද්ද? ගැටිලා නැද්ද? ආනි රෝග ප්‍රපංචය. දැන් රෝග ප්‍රපංචයක් නැහැ කිව්වොත් බොරුනේ. රෝග ප්‍රපංචයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ප්‍රපංචයට ප්‍රපංචය රමණය කරන්න එපා. මේ රමණය කරනවා කියනවා. ආරාම රමති. රමති විරමති. අර රංජනය කියන වචනේ ඉන්නෙත් ඒකම. විරාග විරමණය සමනය නොකිරීම. මේකේ තුම උඩපනින්න දෙයක් නැහැ. මේ උඩපනින්න දඟලන මේකෙන් කැළඹෙන මේක නොවිය යුත්තක්ය නැත්නම් මේක විය යුත්තක්ය කියලා ඔය ආදී වශයෙන් ආපහු මේක එක දඟලන දඟලිල්ලට උඩපැනිල්ලට තමයි මේ රමණේ කියන්නේ. මේ පාලි භාෂාවේ රමතේ කියන එක. ඉතින් ඔය අපේ සූත්‍ර දේශනාවක් තියෙනවා මේ පිට පොතේ තුලත් පිරිත් පොතේ තුලත් වෙලා තියෙන මේ ඒ ඒ ඒ දේශනාවේ තියෙනවා මේ මිනිස්සු මේ තමන් සතුව තියෙන දේවල් එක්ක මේ මේ රමණය කරනවා කියලා කාරණය. ප්‍රපංච දැන් එතෙන්ද කියන්නේ මේ පුත්තා පිටස්ස භාවෝ ආදී වශයෙන් ධර්මල්ලෝ ඉන්නවා ධන ධාන්‍ය වස්තුව තියෙනවා ශරීරයක් තියෙනවා සංකල්ප තියෙනවා පුද්ගලව ඉන්නවා යාළු මිත්‍රයෝ ඉන්නවා තනතුරු තාන්නවාන්න තියෙනවා ධනෙ තියෙනවා වස්තුව තියෙනවා බලය තියෙනවා මේවා රමණය කරන්න පටන් ගන්නවා රමණය රති දැන් ප්‍රශ්නේ තියෙන්නේ අරවයි නෙමෙයි දරුමල්ලෝ ඉන්න එකවත්, ගෙවල් දොරවල් තියෙන එකවත්, යාන වාහන තියෙන එකවත්, යාළු මිත්‍රයෝ ඉන්න එකවත් තනතුරු දාන්නමාන තියෙන එකවත් බලය තියෙන එකවත් දැනුම අවබෝධය තියෙන එකවත් උපාධි තියෙන එකවත් නෙවෙයි. කිව්වා පපංච. දැන් මේවා රමණය කරන්න ගත්තොත් තමයි මේ දුක හදන්න පටන් ගන්නෙ. තව අවුලක් හදන්න පටන් ගන්නවා. ප්‍රපංච අභිරති. පපංචාභිරතා පජා. Thank you. ප්‍රජාව ප්‍රපංචයේ අභිරතියක් ඇති කරන දැන් මෙතනත් මහා අනුරුද්ධ මහා විතක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ ඒකමයි. ප්‍රපංච රති. පජා කියන්නේ සාමාන්‍ය අසුතවා පුදුජන මට්ටමේදී ප්‍රපංච අභිරත. මේ ප්‍රපංච වලට අභිරතියක් ඇති කරගන්න. නිකන් උද්දාමයක් උඩඟුවක් මේකේ මහා ලොකු දෙයක් තියෙනවා මහා වටිනාකමක් තියෙනවා. නමුත් සංඥා කුසල සංඥා ටික අපිට ඇති වුණා නම් හරියටම අනිත්‍ය සංඥාව, අනත්ත් සංඥාව, සුභ සංඥාව, ආදීනව සංඥාව, පහන සංඥාව ආදී වශයෙන් මේවා අනිත්‍යයි, මේවා අනාත්මයි, මේවා ඇති වෙලා පැවතිලා යන, මේවා විපරිණාමය වෙන දේවල් මේ ප්‍රපංච මේවා එක්තරා රචනාවක් පමණයි යම් කාල සීමාවකට විතරක් වළංගු රචනා විතරයි ටික කාලයකට වළංගු වෙන ගෙතුමක් විතරයි කියන අවබෝධයට ආවනම් මේ ප්‍රපංච අභිරතියක් කරන්නේ ප්‍රපංච රතිය ප්‍රපංච අභිරතිය කරන්න අවශ්‍ය වෙන්නේ නමුත් ඒක දන්නේ නැති අය හරියට නිකන් මේ අර සමහර සතුන්ට පොඩි වෙලාවකට පිහාටු හැදෙනවානේ. දැන් ඔය අපේ මේ පොළවේ ඉන්න කුඩා කුමීන් වර්ග ඉන්නෝ කුහුඹුව වර්ග ඒගොල්ලන්ට ටික පිහාට වැදෙන එක්තරා අවස්ථාවක වේයන්ට පිහාට වැදුනම අපේ සිංහල භාෂාවෙන් කියන්නේ මෙරු කියලා. ඊළඟට වේ වගේම තව සත්ව කොටස් ඇතින ඇඹලෙව් කියලා. ඇඹලයන්ට පිහාට වැදෙන. ඉතින් ඒ ඒ ඒක එක්තරා ධර්මතාවයක්. නමුත් දැන් ඒ පිහාටු හැදීමම ඉතින් පිහාටු හැදුනම මේගොල්ලෝ ඉගිලෙනවා. ඉගිලුනාම ඉතින් මොකද වෙන්නේ? ඉතින් එතන ඉඳලා සිද්ධ වෙන දේවල් ටික සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ දෙයක් දැන් මේ මේ යම් සචිත් සංසිද්ධියක් තමයි මේ ප්‍රපංචය කියලා කියන්නේ. යම් ගෙතුමක් වෙනවා. ඒක අබිරමණය කරොත් ඒකට රති වුණොත් ඒකට ඇලුනොත් ගැටුනොත් නොලා වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා කිසිදු ප්‍රපංචයකට ප්‍රපංචයක් අබිරමණය නොකිරීම නිරෝධයේ ලක්ෂණය. නිප්පපංචා තථාගත. පපංචාබිරතා පජා නිප්පපංචා තථාගත මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු කාරණයක්. පජා ප්‍රජාව ඒ කියන්නේ පජා කියලා කිව්වෙ මෙතන අසුතවා පුතු ජන මට්ටමේ අය. ඒගොල්ලෝ පපංච අබිරතා මේ තම ගෙතෙන හෝ ගොතන ගෙතුම් වලේ ගෙතුම් වල අභිරතියක් ඇති කරගන්න. එතකොට මම මේ ගොතන සහ ගෙතන කියන වචන දෙකම පාවිච්චි කරන්නේ හේතුවක් ඇතුව. මේ සමහර ප්‍රපංච ගොතනේවා. ඒ කියන්නේ අපි හිතාමතා කරන ඒවා කියලා කියන්නේ. සමහර ඒවා ගෙතෙන ඒවා. දැන් අපි සමහර වෙලාවට බලන්න ගමන් බිමන් යනවා ට්‍රිප් යනවා විනෝදචාරිකා යනවා ගිහිල්ලා දකින්නේ අහන්නේ විඳින්නේ බොහෝ වෙලාවට ගොතපුවා නෙවෙයි ගෙතිච්චා. සබාධමේ ලස්සනයි කියන තැන්වල බලන්න යනවා. ඔය කිය ඒවා අපිත් ගොතපුවා නෙවෙයි ගෙතිච්චා. ගෙතිච්ච ප්‍රපංච. ඒවත් ප්‍රපංච. ඒ අතරේ ඉතින් අපි හිතමු ඒ අතරේ මේ කවුරු හරි කිව්වොත් මේ අහවල් තැන කෑම රසයි. කියලා ඉතින් ගිහිල්ලා කනවා. එතන ඒ අය කෑම ගෙතිච්ච එකක් නෙමෙයි ගොතපු ප්‍රපංචයක්. ඉතින් අවශ්‍ය අඩුම කුඩුම දාලා ඉතින් කෑමක් හදලා ඉතින් හොඳට ලස්සනට හැඩ කරලා ලස්සන කරලා අලංකාර කරලා සුවඳවත් කරලා හොඳ පිළිගැන්වීම් ක්‍රම භාවිතා කරලා ඉතින් කෑම පිළිගන්නවා. ඉතින් එතන කට්ටිය කියන ආයතන කෑම හොඳයි. එතනත් රචනාවක්. ඒ ප්‍රපංචයක්. එතන ගෙතුමක් ගොතලා තියෙන්නේ. අතන ගෙතිලා තියෙන්නේ. ඉතින් ගෙතීම් සහ ගෙතිලා තිබුණත් ගෙතුවත් ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රපංච එහෙමමයි. ඉතින් ප්‍රපංච රමණය කරන්නේ නැති ගතිය, ඒවට රති අභිරති නොකරන ගතිය තමයි මේ ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. නිප්ප පංචාතතාලක. මේ Nirodhe මේ නිවීම මේ නිබ්බාණය කියලා කියන්නේ ආන්න ඒක. පපංචාබිරතියක් ඇතිකර කර නොගන්නා ස්වභාවය. ඉතින් අපි මේ සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන මේ සාකච්ඡාව අපි කරගෙන යන්නේ. විශේෂයෙන්ම අපේ මෙතෙන්දී අවධානයට අරගෙන තියෙන්නේ අද සහ කලින් සාකච්ඡාවේදීත් අපි ගත්තේ මේ නිරෝධ කියන தත්ත්වය. ඉතින් ওই විදිහට ප්‍රපංචනේ නතර වුණාම නැත්නම් නිෂ්ප්‍රපංච වුණාම මේ ගෙතුම් පිළිබඳව තියෙන තණ්හාමාන දිට්ඨි දිට්ඨි වලින් නියෝජනය වෙන්නේ ඇත්තටම අනවබෝධය. දෘෂ්ටිමය දෝෂ මේවා ප්‍රපංච බව මේවා ගෙතුම් බව මේවා తాවකාලික බව මේවායින් ලබන වින්දනය తాවකාලික බව මෙන්න මේ දේවල් ටික නොදන්නාකම දෘෂ්ටිමය දෝෂ අවිද්‍යාව කියලත් අපිට කියන්න පුළුවන්. මේ සමහර අය අසුතව පුදුජන මට්ටමේදී කාටත් මේ දෘෂ්ටිමය දෝෂ අවිද්‍යාව තියෙනවා. ඒක හේතුඵලයක්. ීමස්මේ සතිදම් හෝති කියන ධර්මතාවය ඒකත් ධර්මතාවයක්. අවිද්‍යාව ඇති කල්හි මේකයි කියලා. ඉතින් ඒක අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙන් මේ ප්‍රපංචවලට ඇලෙන ගතිය. මේවා ප්‍රපංච බව නොදැනීම. අන අවබෝධීමේ తాවකාලිකව මේ අනිත්‍ය අනාත්ම විපරිණාම ධර්මතාවලට යටත් දේවල් බව නොසිතීම, ඒ නොදැනීම එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේවා විශ්ින් ඇති කරන වින්දනය. වින්දනය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකක් අය හිතන්නේ වින්දනය කියලා. නමුත් තණ්හාව වේදනා පත්‍යය තමයි. නමුත් ප්‍රශ්නේ කොහේවත් වේදනාව ප්‍රශ්නයක් කියලා නෑ. මොකද වේදනාව ප්‍රශ්නයක් කියන්න බෑ. ඒක ධර්මතාවයක් හැටියට ගණනය වෙන්නේ. ගණන ගැටලුව වෙන්නේ වේදනාව නෙමෙයි. වේදනා පත්‍ය තණ්හා. මේකේ තියෙන වින්දනයේට බන්ධනයක් හදා ගැනීම. අර ප්‍රපංචවල තියෙන විෂය වින්දනය. ඉතින් මේ වින්දනය අපි කැමැත්තෙන් විඳින වෙලාවලුත් තියෙනවා කැමති නැතත් විඳින්න වෙන වෙලාවලුත් තියෙනවා එතකොට ඔය කැමැත්තෙන් විඳීමයි කැමැත්තක් නැතුව වුණත් විඳින්න සිදුවීමයි කියන දෙකම ධර්මතාවයක් හැටියට දැක්කොත් ඒ හේතුඵල ධර්මතාවයේ එහි තියෙන හේතුඵල ලක්ෂණය දැක්කොත් විඳීම හෝ විඳින්න සිදුවීම ප්‍රශ්නයක් නෙවෙයි. සුඛ වේදනා සමහරට අපි හිතාමතා විඳිනවා එහෙම නැත්නම් විඳින්න වෙනවා. දුක් වේදනා අපි හිතාමතා විඳින වෙලාවලුත් තියෙනවා විඳින්න වෙලාවලුත් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහි හේතුඵල ලක්ෂණය දැකිය හැකි නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම නැති තැන මේ තණ්හාව හදාගන්නේ. අර වින්දනය අල්ලගෙන ප්‍රපංචයේ තියෙන වින්දනීය ලක්ෂණය ඒකත් ප්‍රපංචයක් නේ. ප්‍රපංචයේ තියෙන වින්දනීය ලක්ෂණයක් ප්‍රපංචයක්. ඒක අල්ලගෙන ඔන්න තණ්හා පටන් ගන්නවා. අවිද්‍යාව තණ්හානේ. ඒ ඔය දිට්ටි තණ්හා මාන තව එකක්. මාන කියන්නේ ඔය මිනුම්නේ මිනුම් නැගෙන්නේ. අපි ඔය සාමාන්‍ය විවාහාරය අපි කියන්නේ අගයන් ආඩම්බරයන් කියලා. ඉතින් මානිනු. මැනලා දෙන වටිනාකම. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඉතින් ලෝක සම්මතයේ හැටියට ඕන දෙයක් මනිනෝ මිනුවට වටිනාකමකුත් දෙනවා. ඒක තමයි මාන. ඉතින් ඒක ප්‍රපංචයක් කියලා දැක්කොත් ඉවරයිනේ. ප්‍රශ්නේ ඉවරයි නමුත් මේක ප්‍රපංචයක් හැටියට නොදක මේ මිනුමට සහ මැනලා ඒ මිනුමට දෙන වටිනාකම ඒකට ඒක ඒක රති මේ ප්‍රපංච අභිරතිය කෙරුවොත් ප්‍රපංචයෙන් ප්‍රපංචයේ රමණය කෙරුවොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ නැත්තම් මිනුමක් තිබුණට මැන්නට මැනලා දෙන වටිනාකමට ප්‍රශ්නයක් නැහැ නේ ඔන්න ඔය වගේ ඔය තණ්හා මාන දිට්ටි කියන මේ ක්ලේශයන් ගෙවිලා යනකොට අර ප්‍රපංචයේ තිබුණු අර ප්‍රභාමත් ගතිය එහෙම නැත්නම් ප්‍රපංචය අබිරමණය කරන ගතිය ප්‍රපංච රතිය ප්‍රපංච රතිනෝ ඒ ගතිය අයින් වෙලා එතන තමයි නිවීම තියෙන්නේ එතන තමයි සැනසීම තියෙන්නේ ඒකෝ යම් කෙනෙක් ප්‍රපංච නැහැ කියලා කියන තැනට ගියොත් එහෙම ඒක ධර්මයේ වරද්දා ගැනීමක් වෙනවා. පపంచාබිරතා පජානි පపంచා තථාගතා කියන තැන කියන්නේ එහෙම නැත්නම් මේ අනුරුද්ධ මහා පුරුෂ විතර්ක සූත්‍රයේදී කියන විදිහට ප්‍රපංච තියෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් ප්‍රපංච කියන්නේ හේතුඵල ධර්මතා. හේතුඵල ධර්මතා ඒවා ගෙතිලා තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම ගෙතුම්. ඉතින් එහෙමනේ. ඔක්කොම ගෙතුම් මෙහෙම. හුඟක් ගෙතුම් වේදනාපච්චය. මිදීම පදනම් කරගෙන කරන ප්‍රපංච හුඟක් තියෙනවා. දැන් අපිව කතා කරපු ආහාර ප්‍රපංචය, ගීතය නැමැති ප්‍රපංචය, ඇඳුම් ප්‍රපංචය, නිවාස ප්‍රපංචය, යාන වාහන ප්‍රපංච, තාන්න තන්තුරු තාන්නමාන ප්‍රපංච. මේ ගෙතුම් මේ වියමන් මේ රචනා හුඟක්ම ඉතින් විඳීම පදනම් කරගෙන එන දේවල්. වින්දනය සඳහා කරන ගෙතුම්. ඉතින් වින්දනය ඇති කල්ලි ගෙතුම් ඇත. නේ? ඉතින් ඔය ඕක හේතුඵල ධර්මතාවයක් විදිහට දැකලා අපිට එහි තියෙන හේතුඵල ලක්ෂණය දැකලා පටිච්ච සමුප්පන්න ලක්ෂණය දැකලා අපිට උපේක්ෂා වෙන්න පුළුවන්. දේශා වෙන්න පුළුවන්. අපිට අපි අපි ඇති කරගත්ත ප්‍රශ්නේ අර ප්‍රපංචය නෙවෙයිනේ. ප්‍රපංච අබිරතියනේ. ඒක ඒක එහෙම වෙන්න බෑ. ඒක එහෙම නොවෙන්න ඕන. ඒක වෙන්න බෑ. ඒක මෙහෙම වෙන්න ඕන. මේ විදිහටයි වෙන්න ඕන. ඔහොම නෙමෙයි වෙන්න ඕන. මෙහෙම වෙන්න ඕන. ඉතින් ඒකනේ ගැටලුව. ඒකනේ. ඉතින් අන්නේ විදිහට අපිට මේ ප්‍රපංච අබිරතියක් ඇති කර නොගැනීමම තමයි නිෂ්ප්‍රපංච කියන වචනේ නැත්නම් අයන් ධම්මෝ මේ දහම් මග මේ ධර්ම විනය මාර්ගය පපංචාබිරතියට නොවේ පපංචාරාමයට නොවේ ඒකයි බුද්ධ දේශනාව මම හිතන්නේ කාරණේ පැහැදිලි ඇති මේක ප්‍රපංච තියෙන්න පුළුවන් ප්‍රපංච සමනය කරන්නේ නැත්නම් අපිටතිය කරන්නේ නැත්නම් ප්‍රපංච සම්බන්ධයෙන් තණ්හා මාන දිටි කරන්නේ නැත්නම් ප්‍රපංච විසින් දුක ඇති කරන්නේත් නැහැ. එතකොට කෙලෙස් ගෙවීමෙන් ක්ලේශ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය. ඒකයි ස්වභාවය. ඉතින් දුක්ඛ නිරෝධයෙන් ඊළඟට භව නිරෝධය ගැනත් වචනයක් කියන්න ඕන. භව නිරෝධය කියනවා. වාක්මය තුනබ්බව නිරෝධයයි විත්ත ධම්ම භව නිරෝධයයි කියන දෙකක් තියෙනවා. ඒ දෙක පටලවාගෙන තියෙනවා. විත්ත ධම්ම භව නිරෝධය කියන්නේ මේ ජීවිතයේදීම භව නිරෝධය සිදුවෙන භව නිරෝධය. දැන් අර තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝනේ. ඒක අපි දන්නවනේ. එතන භව කියන්නේ භව කියන වචනේ තියෙන්නේ සකස් වීම සකස් කිරීම නව සකස් කිරීමක් නව සකස් වීමක් කියන අර්ථයේ බව කියන එකේ තියෙනවා. අලුතෙන් සකස් වීම අලුතෙන් සකස් කිරීම. එතකොට දැන් මේ ප්‍රපංච නැවත නැවත කරන්න නව සකස් කිරීම අලුතෙන් අලුතෙන් ප්‍රපංච කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ විශේෂයෙන් තණ්හා මාන දිට්ඨි වලින් කරන මේ සකස් කිරීම නැවත අවශ්‍ය වෙන්නේ මේ මේ තියෙන අවබෝධය මේ අපි අපි කතා කරන ධහම තුලින් අපි කතා කරන අවබෝධය නැති තැන. ඒ ඇතිතන මේ නවසකස් බව නවසකස් වීමක් අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම වුණා කරන්නේ නැහැ. ඒ සංහමාන දිට්ඨිය වලින් මේක සකස් කරන්න අවශ්‍ය නැහැ. උපයෝගීතාවයේ සලකලා අලුතෙන් බත් එකක් උයන්න පුළුවන්. ඒක නෙමෙයි බව කියන්නේ. සංහමාන දිට්ඨිය වලින් කරන නව සකස් කිරීම වලට දිට්ඨ ධම්ම බව කියන්නේ. එහෙම එකක් වුමනා වෙන්නේ නැහැ. එහෙම එකක් වුමනා වෙන්නේ නැති තැන සම්පරායික බව. ඒකට තමයි පුනබ් බව කියන්නේ. මේ ජීවිතයේ මරණයෙන් පස්සෙත් නැවත සකස් කර ගැනීමකට යන්නේ ඒ භව නිරෝධය. පුනබ් භව නිරෝධය. නිත්‍ය ධම්ම භව නිරෝධය සහ පුනබ් භව නිරෝධය. ඒ සම්පරායික භව නිරෝධය මතුවට තවත් කිසියම් සත්වයක් හැටියට ඉදීමට අවශ්‍ය මේ භව නিত্য අවසන් වෙන භව නিত্য කියලා කියන්නේ මේ කෙලෙස් වල සන්නමන් දික්කර තව එකක් තව එකක් නිර්මාණය කිරීම තව එකක් සකස් කිරීමේ ඉඩහතරක් එතන මතුවලා තියෙන ඇති වෙලා තියෙන. නමුත් දැන් මේ ප්‍රපංචවල ගති ලක්ෂණ ස්වરૂපයේ ස්වභාවය වැටහුණාම ප්‍රපංච අබිරමණය කරන්නේ නැත්නම් ප්‍රපංච රතිය නැත්නම් භව නිට්ටියක් නෑ නැවත ඉතින් තණ්හාමාන දිට්ඨි වලින් යම සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හොඳට අපි අපතුලින් මේක විමසා බැලීමයි අවශ්‍ය කරන්නේ. ඒකයි ඔය කිසේ කෙලස් නිරුද්ධ වීමෙන් තවත් නිරෝධ දෙකක් වෙනවා. එකක් දුක්ඛ නිරෝධය අනික භව නිරෝධය. භව නිරෝධයත් අපි කොටස් දෙකකට ගන්නවා. ditta dhamma භව නිරෝධය සහ සම්පරායක. නැත්තම් සම්පරායක භව නිරෝධයම තමයි පුනබ්බව නිරෝධය කියලා කියන්නේ. ඒක. පුන පුනබ්බවා බිනිබ්බත්ති. නහෝති. නොවේ. ඒ ඒක කෙලෙස් නිරෝධයෙන්ම සිද්ධ වෙන දෙයක්. කෙලෙස් කියන්නේ මූලික වශයෙන් අවිද්‍යාව ඊළඟට ඉතින් තණ්හා විද්‍යා තණ්හා දෙකේ එක්ස්ටෙන්ෂන් කෙලෙස් වල තියෙන. ඒ වගේම තව තව අතිරේකයක්. රාග දේශ මොහ මදමාන ඊර්ෂ්‍ය ඔය ආදී වශයෙන් ඔය අපි විවිධ නම් වලින් කියවන්නේ අවිද්‍යා තණ්හා දෙකේ අතිරික්තයන් අතිරේකයන් අතිරේක පැන නැගීම. එහෙම. ඉතින් ඒ ටික නිරුද්ධ වුණාන් පස්සේ දුක්ඛ නිරෝධයත් භව නිරෝධයත් සිද්ධ වෙන එක තමයි නිරෝධෝ භව නිරෝධෝ නිබ්බාන ආදී වශයෙන් දක්වලා තියෙනවා දුක්ඛ නිරෝධේ නිවන හැටියට භව නිරෝධේ නිවන හැටියට දක්වලා තින්නේ දැන් මම හිතනවා අපි <coughs> ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේ චතුසත්‍ය පිළිබඳවයි මේ අපි අවධානය යොමු කරන්නේ මේවා ධර්මානුකූලව තීරණ ගන්න යම් කිසි ප්‍රයත්නයක් අපි මේ දරන්නේ. ඒක හුදු සාකච්ඡාවකට හුදු කරුණු සාකච්ඡාවකට අපි සීමා කරගත යුතු නැහැ. ඒක අපිට අපතුලින් දැකිය හැකි ප්‍රත්‍යක්ෂ කරගත හැකි තත්වයක් අපි නිතරම මේ පැත්තට යොමු වීමයි අවශ්‍ය කරන්නේ. හොඳයි මම මූලික වශයෙන් මේ නිරෝධ පිළිබඳව කරන මේ සාකච්ඡාව මම ඔතකින් නතර කරලා වෙනදා වගේම අපේ ඉතිරි කාලය අපි ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මේ අපි ආරාධනා කරනවා මේ පිළිබඳව මට විතරක් නෙමෙයි දැනුම තියෙන ඔයත්තන්ටත් දැනුම තියෙනවා මට විතරක් නෙමෙයි අත්දැකීම් තියෙන්නේ ඔයත්තන්ටත් අත්දැකීම් තියෙනවා මම විතරක් නෙමෙයි මේව පුරුදු පුහුණු වෙලා තියෙන ඔයත්තොත් පුරුදු පුහුණු වෙලා තියෙන මේ බුද්ධ ශාසනේ එදා ඉඳලා මෙදා දක්වා අද දක්වා අපි මේ කතා කරන මොහොත දක්වා අපේ මේ ආර්ය પરම්පරාවේ හිටපු හැම කෙනෙක්ම මේ දහම තේරුම් අරන් තියෙන අවබෝධ කරගෙන තියෙන වටහාගෙන තියෙන ඉතින් ඒක නිසා මේ දහම පිළිබඳ අපි හැමෝටම සැලකිය යුතු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ අත්දැකීම් බෙදා හදාගමු. ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. තවදුරටත් මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා. මම හිතන ඒ සඳහා අපි අවස්ථාව කරගන්න එක හොඳයි කියලා. මේ ඉතිරි කාලේ අපි ඒ සඳහා ගත කරමු. හොඳයි මම හැමෝටම ආරාධනා කරනවා ඒ සඳහා. හම්බුනේ. ඔව්. හරි මේ අ හන්ද වන්තරපන් මොකද මේ කියූප එක මට පැහැදිලි වුණේ නැහැ අහන්න ගීතය ඔව් අහන්න නොකර ඉන්න පුළුවන් අහනකොට ප්‍රපංච නොකර පුළුවන් ඒ ආයේ පුළුවන් අමුතුවෙන් ප්‍රපංච නොකර ගීතය ලියන්න ලියන්න ගීතයක අහන්න පුළුවන් ප්‍රපංච නොකර ඒක රචනාවක් කියන කාරණේ ඊළඟට දෙවනි ප්‍රශ්නය ඒක නිර්මාණය කරන්න පුළුවන්ද කියන කාරණේ ඔව් නිර්මාණය කරන්නත් පුළුවන් යමක්. හැබැයි ඒක අපි මේ නිර්මාණය කොමක් සඳහාද මේක ප්‍රයෝගීතාවය දැන් අපි කෑමක් හදනකොට වගේම ගීතයක් නිර්මාණය කරද්දී ඒකේ තියෙන යහපත ඒකේ තියෙන යහපත් පැත්තට තියෙන හි අදාළත්වය අන්න ඒව ටික සලකලා <clears throat> කෙනෙකුට ගීතයක් නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙම බැරි නෑ. ඒක ප්‍රපංචයක් වෙන්නේ Taman ඒක තණ්හා මාන දිට්ඨිය වලින් කරනවා නම් සහ ඒක රාගය, ద్వේෂය, මානය, මදේ, ඊර්ෂ්‍යාව පැත්තට බර කරනවා නම් තමන් ඒ ඒ රචනාව තුලින් මමත්වයක් සකස් කරගන්නවා නම් ඊළඟට ඒ රචනාව තව කෙනෙකුට රාගය ඇති කරන, දේශය ඇති කරන, මානය මදේ ඊර්ෂ්‍යාව ඇති කරන, ක්ලේශයකට බර කරනවා නම් එවැනි ක්‍රියාකාරකම අපේ දහම ඇතුලේ අනුමත වෙන්නේ නැහනේ. එතකොට එවැනි දෙයක් ඔන්න ප්‍රපංචාභිරතියක් <clears throat> බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒක අකුසල සහගත ප්‍රපංචයක් වෙන්න පුළුවන්. දැන් ඒ වගේ ප්‍රපංච කරණයක් බුදුදහමේ කරන්නේ නැහැ. දැන් ප්‍රපංචය ওই ගුණ වීම, සකස් වීම, රචනා දෙපැත්තක ඒවා තියෙනවා. දෙපැත්තක. එකක් තමයි ඔය අකුසල සහගත විදිහට අකුසලයට බර වෙන පාපයට බර වෙන අයහපතට බර කරන අයහපතට නමන නැඹුරු කරන විදිහේ ප්‍රපංච ප්‍රඥා ගොනු කිරීම නිර්මාණ නිස්පාදන ඒක අපේ දහම ඇතුලේ අනුමත වෙන්නේ අනුමත කරන්න බෑ හැබැයි එහෙම නැතුව පුද්ගලයාගේ ප්‍රයෝජනයේට අවශ්‍යතාවයට යහපතට යමක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ අනුව අපිට කෑමක් බීමක් උයන්න වගේ ඒක අපි කරුණාවෙන් <clears throat> මෛත්‍රියෙන් ඒ දේ කරනවා නම් අන්නේ වගේ කිසියම් ආකාරයක <clears throat> එවැනි රචනාවක් කරන්න පුළුවන්. හැබැයි ඒක අර දහමට එකඟ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අකුසලයට බර අයහපතට බර එකක් නම් අපිට ඒක අනුමත කරන්න බෑ දහම ඇතුලේ. ඒකයි දැන් අනිත් තව එකක් තියෙන ඕකේ තව ඊටාම සියුම් පැත්තක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රපංචය ඒක දකින අහන විදින පුද්ගලයා විසින් ඇති කරගන්නා වූ ප්‍රපංචය උදාහරණයක් ඇටියට ඔබතුමී ගීතයක් රචනා කරා කියලා හිතන්න. එතකොට ඒ ගීතය අපි හිතමු ඔය සම්භාව්‍ය ගීතයක් නෙමෙයි. ඒක මේ ඇහුවම රාගය විශ්සෙන, දේශය විශ්සෙන එකක් කියලා. ඒක අහන මම දක්ෂණං මේක ප්‍රපංචයක් මේක තුලින් මම රාගයක් ද්වේෂයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ කියන තැනට මට එන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒක මට ප්‍රපංචයක් වෙන්නේ නැහැ ඔව් හැබැයි අර පළවෙනි පියවරේදී අපි අනුමත කරන්නේ නැහැ අසම්භාව්‍ය අශිෂ්ට අයහපත් අනාර්ය කටයුතු අපේ දහම ඇතුලේ අනුමත කරන්නේ නැහැ. මොකද ඒක තවත් පුද්ගලයෙකුට හානිය පිණිස අයහපත පිණිස හේතු වෙන්න පුළුවන්. ඒක ආර්යෝ එහෙම දේවල් කරන්නේ. එතකොට අපි ඕනම ප්‍රපංචයක් කරද්දී ඕනම රචනාවක් ඕනම නිර්මාණයක් ඕනම ගෙතුමක් ඕනම නිෂ්පාදනයක් කරද්දී අපි ඒක ආර්ය ආර්යත්වයෙන් කරනවා. ඒක තවත් කෙනෙකුට අහිතක් අයහපතක් වරදක් දෝෂයක් පාපයක් හිද්දෝෂ වීමක් වරදට පෙළඹීමක් වැනි තත්වයක් ඇති නොවන ආකාරයෙන් ඒක කරනවා. ඒකයි ආර්ය ගතිය. ඒකට ආර්යෝ යමක් කරද්දී ඒ ආර්ය පදනමේ ඉඳගෙන කරනවා. ඒකයි අපේ අපේ ක්‍රමේ. නමුත් අනිත් අය ඔක්කොම අපිට ආර්ය මට්ටමේව හමු වෙන්නේ නැහනේ. එතකොට අපි ඒක අපි ප්‍රපංච ඒ ප්‍රපංචය අපි අභිරති කරන්නේ ඒක රමණය කරන්නේ ඒ ප්‍රපංච උපාදාන කරන්නේ ඒක අපේ අපේ ප්‍රතිපත්තිය අපේ ගැළවීම අපි කරන්නේ ඒක අනිත් පැත්තෙන් අපි කරන කිසිම ගෙතුමක් රචනාවක් නිර්මාණයක් නිෂ්පාදනයක් අපි අර විදිහේ අනාර්ය මට්ටමින් කරන්නේ ඒකයි ක්‍රමය නර ඔතන ගීතය අහන එකයි ගීතය රචනා කරන එකයි කියන දෙකේ වෙනස එක හොඳ හොඳ හොඳ කාරණයක් ඒක මතු කරේ. ඔතන තියෙනවා අහන එකයි කියන එක. දැන් අහද්දී අරක අසම්භාව්‍ය අශිෂ්ට අශීලාචාර ක්ලේශ උපද්දන ගීතයක් වෙන්න පුළුවන්. අපි අහන්නේ. එතෙන්දී අපි අපි වගේ කියනවා අපි ධර්ම මාර්ගයේ යන අය හැටියට අපි ඒක ඒ ප්‍රපංචය උපාදාන කරගන්න නැතුව ඉන්න අපි අපිට හැකියාව තියෙනවා. ඒක ප්‍රපංචයක් විදිහට දකිනවා. මේ අනාර්යයේ කරපු ප්‍රපංචයක්. එතකොට අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපිත් යනවා ගීතයක් ලියන්න. මේ ආර්ය ආර්ය ශාවකයා ගීතයක් ලියන්න සූදානම් එයා හැබැයි ඒක ලියනකොට ලියන්නේ ආර්ය යෙක් විදිහට. ඒකයි. එහෙමයි. මටත් නිතරම නිකන් අත ගෑස්සියක් නැතිව ලිව්වෙන්නට නිර්මාණකරණයක් වගේ කරන වෙලාවෙත් මට තේරෙන අපි කරනවා කරනවානේ ඒක කරන්න ඕනේ මේ නිර්මාණ දැන් ඩිසයින් වගේ දේවල් නේ කරන්නේ නේ යනවා දේගොඩට කියලා ධර්ම තමයි ක්‍රමය අර අර ඔය ඔය ඔය විදියට යනවා අපි ආර්ය හැටියට අර නිර්මාණ වෙච්ච නිර්මාණ කරපු නිර්මාණ අපි ප්‍රපංච ඒ ප්‍රපංච උපාදාන කරගන්නේ නැහැ. නමුත් අපේ පැත්තෙන් අපි කරන නිර්මාණය නිතරම ආර්ය මට්ටමින් ඒක කරනවා. ඒක උපරිම තලයේ අපි අපි අවංකවම ඒ තලයේ ඉඳගෙන අපි ඒක කරනවා. එතකොට ඒක ප්‍රපංචයක් වෙන්නේ නැහැ. අකුසල ප්‍රපංචයක් වෙන්නේ නැහැ. මේක වාදයක් විතරක්. ස්වාමින් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමින් වහන්සේ මේ ලෞකික ලෝකයේ වටිනාකම දෙන තරමටම ප්‍රපංච රමණය වෙනවනේ. නමුත් ධර්ම අවබෝධයේදී තණ්හා දික්තිමාන නොවීම නිසා චේතනා පහළ වෙනකොට සතිමත් නම් එතන නිෂ්ප්‍රපංචයේද නිරෝධයේද සායනා. එතන වඩා හොඳයි ප්‍රපංච නිරෝධය කියන එක. ඒ කියන්නේ නිෂ්ප්‍රපංච කියනවට වැඩිය හොඳයි මේ නිෂ්ප්‍රපංච කියන වචනේ අර භාෂාවේ තියෙන සමහර යෙදුම් වල තියෙන යම් පොඩි ගැටලුවක් ප්‍රපංච අබිරතිය නෑ එතන. ප්‍රපංච ආරාමේ නෑ. ඒ අර්ථයෙන් තමයි නිෂ්ප්‍රපංචේ. ප්‍රපංචේ නැහැ නෙමෙයි. ප්‍රපංචේ තියෙන දැන් අර අපි කලින් ගත්ත උදාහරණයක් ගත්තොත් ගීතයේ තියෙනවා. ගීතය අපට ඇහෙනවා. එතකොට ඒක ගැයෙනවා. ඒක නැවත නැවත ප්‍රතිවාදනය වෙනවා. නැවත නැවත ප්‍රති නැවත නැවත අලුත් අලුත් version එන්නත් පුළුවන් ඒක. එතකොට ඒක තියෙනවා දිගටම. හේතුඵල ධර්මානුකූලව. නමුත් මේ නිෂ්ප්‍රපංචා කියලා කිව්වේ ඒ ප්‍රපංචය අර අබිරතිය කරන්නේ අර මේ අනුරුද්ධ මහා විතක්ක සූත්‍රයේදී දේශනා කළ විදිහට ඒ ප්‍රපංචයේ තියෙන. නමුත් ඒක අබිරමණේ අබිරති කරන්නේ නැති ගතිය. බුදුමී කියන විදිහට ඒ අවබෝධය තියෙනවා නම් ඒ මොහොතේ සිහිනුවන පවතිනවා නම් දැන් අපේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ මූලික කුසලතා තුන පවතිනවා නම් අපිට ගීතය ඇහෙන වෙලාවේ එහෙම නැත්නම් මේ අමුතු ආහාරය භුක්ති විඳින වෙලාවේ එහෙම නැත්නම් මේ අමුතු විදිහේ දෙයක් පරිහරණය කරන වෙලාවේ ඒවටනේ අපි ප්‍රපංච කියලා කියන්නේ. ඒක පරිහරණය ඒක අහන දකින විඳින වෙලාවේ සිහිනුවන තියෙනෝ නම් වීරිය තියෙනෝ නම් ප්‍රපංචාභිරතිය ප්‍රපංචාරාමය නැත්නම් ප්‍රපංච පිළිබඳ මේ කරන උපාදානය කරන්නේ නැහැ ප්‍රපංචයෙන් තියෙන්න පුළුවන් ඉතින් ඒක තමයි වෙනස ඒක හරි බුදුමී කියන කාරණේට මම එකඟයි මේ ලෞකිකත්වයේ ඇතුලේ මේ ප්‍රපංච තියෙන්න පුළුවන් මේ ලෝකේ. ඒව ප්‍රපංච නවතින්නේ නැහැ. අපි අපි වෙනස අර ගීතයේ උදාහරණයෙන් කිව්වා වගේ අනිත් අයගේ ප්‍රපංච අපි උපාදාන කරන්නේ අපි කරපු ප්‍රපංචවත් අපි උපාදාන කරන්නේ ධර්ම මාර්ගයට ආවම අපි ධර්ම මාර්ගයට එන ගලින් අපි ප්‍රපංච කරලා තියෙනවනේ. තණ්හාමාන දිට්ඨි වලින් කරපු දේවල් තියෙනවනේ. දැන් අපි ඒවා එහෙම දැකලා ඒවා දැන් ප්‍රපංච කරන්නේ. ඊළඟට අපි අලුතෙන් යමක් කරනවා නම් අර ගීතයක් නිර්මාණය කරන්න යනවා වගේ නැත්නම් ගොඩනැගිල්ලක් සැලසුම් කරන්න යනවා වගේ ඒක සම්පූර්ණ ආර්යෙක් විදියට කරනවා. දැන් අපිට ආර්යෙක් විදියට යමක් කරන්න අවශ්‍ය අවබෝධය සහ පුහුණුව තියෙනවා. ඉතින් එතකොට අපිට ওই ප්‍රපංච අනිත්‍යය කරන ප්‍රපංච අපි උපාදාන කරන්නේ නැහැ. ඒවෙන් අපිට දුක ඇති වෙන්නේ නැහැ. අපි අලුතෙන් තණ්හා මාන දිට්ඨි වලින් කරන ප්‍රපංච කරණයත් අපි නතර කරලා තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නේ විසඳිලානේ. එහෙමයි අපේ හැමදේම මුලින්ම වැටුණා අපේ ගොඩක් පුසක් අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ එතකොට මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට එනකොට සිදුවන්නේ එතනක් ප්‍රපංච කිරීම නිසාද? ඔව් දැන් පංචස්කන්ධය ප්‍රපංචය. හේතුඵල ධර්මානුකූලව සකස් වෙච්ච දෙයක්නේ. එහෙමයි. පංචස්කන්ධේ. එතකොට පංචස්කන්ධයේ ප්‍රපංචයක් විදියට නොදැකීම නිසානේ ඒකට උපාදාන කරන්නේ තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්නේ. එහෙමයි. තණ්හාමාන දිට්ඨිය ඇති වීමෙන්නේ ඇති ඇති වුණාට පස්සේනේ අපි ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. එහෙමයි. එතකොට මේක ප්‍රපංචයක් බව දන්නවනම් මේක ගෙතුමක්ක මේක වියමනක්ක මේක සකස් වීමක්ක කියන බව දන්නවනම් ඒක ඒක ඇති වුණා වගේම පැවතිලා නැතිලා යන ධර්මතාවයක් කියලා දන්නවනම් මේ ප්‍රපංචයට උපාදාන කරන්න ඕනේ නැහෙනේ. ඒක මම ඒක මගේ ඒක මට ඕන හැටියට තියාගන්න ඕනේ පවත්ත ගන්න ඕනේ කියන අවිද්‍යාත්මක එළඹුමකට එන්නේ නැහනේ. ඒ අවිද්‍යාත්මක එළඹුමටනේ මේ උපාදානය කියන්නේ. ඒකට එන්න අවශ්‍යතාවයක් නැති වෙනෝනේ. මේක මේක මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ වුණාම ඉතින් ඒකනේ ඔය බුදුදහමේ ඛණ්ඩ විභාගයක් කොච්චර ගැඹුරින් උගන්වන්නේ පංචස්කන්ධ පිළිබඳ මේ ගැඹුරු මේ දේශනා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකට අපිටත් අප තුලින්ම අපේ පංචස්කන්ධයේ යථා ස්වභාවය තේරෙනවා. මේ මේ ප්‍රපංචය, මේ සකස් වුණු දේ, මේ සංකතය, මේ සංස්කාරය, මේ ප්‍රපංචයේ ඇත්ත తත්වය තේරෙනවා. එතකොට එහෙම අවබෝධ වුණාම අර ප්‍රපංචාරාමයේ මේක අබිරමණය කරන්න මේක අබිරතියක් ඇති කරගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ උපාදාන කරන්න දෙයක් නැහැ. එතකොට රුතුමී කියන විදිහට කාරණේ හරි ඒ කියන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් වෙන්නේ මේ අවබෝධය නැති දැන්. නිෂ්ප්‍රපංච වෙනවා කියලා කියන්නේ පංචස්කන්ධේ නැති වෙලා යනවා නෙවෙයි පංචස්කන්ධයේ තියෙන උපාදානය අර තණ්හාමාන දිට්ඨිය වලින් මේකත් එක්ක පවත්වන ගනුදෙනුව අවසන් වෙනවා. ඒකයි වෙන්නේ. ඒක පැහැදිලිද නැත්නම් පැහැදිලි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ තමයි පිටම ආපන ශාලාවකට යනවා නම් ආහාර ආහාරයක් ආහාර වේලක් ගන්න ඔව් ඒ ස්ථානයේ තෝරගන්නේ කියන්නේ මේ මනුමකින් ඒ කියන්නේ ඒ ස්ථානයේ පිරිසුදුවට කැම පිළියෙල කරනවාද ඒ ආපන ශාලාවේ අනුභව කරන ස්ථානයක් පිරිසුදුවට පිළිවෙලවද කියලා ඒ ඒ කරුණු අනුව තෝරගන්නවා නම් එතනත් මේ ප්‍රපංචයක් ඕගෙමස් ප්‍රපංචයක් වෙනවද කියන එකද ඒකද මහත්තයාගේ ප්‍රශ්නේ එහෙමයි සර් ආ ඔව් අපි ආපන ශාලාවක් තෝරා ගැනීම තුල තියෙන්නේ ආහාරවල ගුණාත්මක භාවය ඒ වගේම පිරිසිදුකම සමහර විට ළඟා වීමේ පහසුව වගේ දේවල් සැලකිල්ලට අරගෙනනේ අපි ආපන ශාලාවක් තෝරන්නේ. සමහරට එතන එතන ප්‍රසන්ටේෂන් පිළිගැන්වීම ඒවා පවා අදාළ වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මෙතන තියෙන මේ ඔක්කොම දේවල් ටික මෙතන ළඟා වීමේ පහසුව ආහාරවල ගුණාත්මක ඒගොල්ලෝ ගුණාත්මකව ආහාර සැකසීම කරනවා ඒ වගේම පවිත්‍රතාවය හොඳයි ඊළඟ සමහර මිල ගණන් වල විශේෂත්වයක් තියෙන්න පුළුවන් මේ ඔක්කොම දේවල් ප්‍රපංච තමයි. ඒ ඒ සකස් වීම එක්කෝ ඔතන කොටසක් තියෙනවා ආපන ශාලාව විසින්ම සකස් කරපුවා. ආහාර ඒගොල්ලෝ සකස් කරන පිළිවෙල, ඒවා ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න ඒගොල්ලෝ යොදන උපක්‍රම, ඒ වගේම ඒගොල්ලෝ ඒවා පිළිගන්නන ආකාරය, ඒගොල්ලන්ගේ පිරිසිදුකම, ඒ ඒතන ප්‍රපංච ටික. අපි මෙහි අපේ පැත්තෙන් අපි මානසිකව මේ කල්පනාවට ගන්නවා මානසික මේ සැලකිල්ලට ගන්නවා අපේ පැත්තෙන් මේ ගුණාත්මක භාවය තියෙනවද මිල අඩුකම තියෙනවද ළඟා වෙන්න පහසුද පිරිසුදුකම තියෙනවද ඒව ගැන අපි සැලකිල්ල දක්වනවා. එතකොට මේ දෙපැත්තෙන්ම සිදු වෙන්නේ එක්තරා ප්‍රපංචයක් තමයි. නමුත් අපි මේ දෙකට උපාදාන වෙන්නේ නැත්නම් මෙතන ගැටලුවක් නැහැ. දැන් අපි හිතමු ඔන්න පළවෙනි දවසේ ගියා ඉතින් ඒ ආපන ශාලාවේ ගුණාත්මක භාවය හොඳයි. ඒ ඔක්කොම හොඳයි පිරිසිදුකමත් හොඳයි. අපි හිතමු දෙවෙනි දවසේ යනකොට පිරිසිදුකම පොඩ්ඩක් එහා මෙහා වෙලා. ඔව්. අපි හිතමු එහෙම කියලා ඒක වෙන්න පුළුවන්නේ. ඒ ප්‍රපංච අනිත්‍යයිනේ. එතකොට දැන් අපි අර අර ප්‍රපංචය උපාදාන කරලා තිබ්බනම් අපිට ඔන්න ගැටලුව. නමුත් අපි දැනගෙන හිටියනම් පිරිසිදුකම නැමැති ප්‍රපංචය අනිත්‍යයි වෙනස් වෙනවා පරිණාමය වෙනවා කියලා අපිට ඒක ගැටලුවක් නෑ ඕනනම් අපිට අද අපිරිසිදු නිසා අපි කැම ගන්න නැතුව යනවා කියලා එන්නත් පුළුවන් එහෙනම් ගැටලුවක් නෑ ඒක ඒකයි තියෙන්නේ ඒ ඔක්කොම ප්‍රපංච ප්‍රපංච නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රපංච උපාදාන කිරීම උපාදාන කරපු ගමන් තමයි අපේ මේ පටලැවිල්ල හැදෙන්නේ රණ්ඩුව පටන් ගන්නෙ දුක පටන් ගන්නෙ ක්ලේශය ඇතුලෙන් මතුවලා එන්නේ ඒ මොකුත් නැහැ මේවා ප්‍රපංච කියලා දැකලා මේ ප්‍රපංච මට්ටමින් මේ අනුපාදාන මට්ටමින් උපාදාන නොවි යනවා නම් ගැටලුවක් නැහැ ඒකට අපිට ආ ආපන ශාලාවක් තීරීම කිසිම ගැටලුවක් නැහැ ඒ වෙන්නේ තේරි ආපන ශාලා වගේම බොහෝ තේරීම් තියෙනවනේ. ඔයිට වැඩි සංකීර්ණ තේරීමක් තියෙනනේ නෝනලා තෝරලා තියෙන්නේ මහත්තුරු තෝරලා තියෙන්නේ. ඈ දරුවන්ට <laughs> දූවරු පුතාලට දූලා තෝරලා තියෙන්නේ දූලට පුතාලා තෝරලා තියෙන්නේ රස්සාවල් තෝරලා තියෙන්නේ නේ ඉන්න ප්‍රදේශ තෝරලා තියෙන්නේ ඒ ඔක්කොම ප්‍රපංච. නමුත් අපි ඒවට උපාදාන වෙලා නැත්නම් ඒවයි තියෙන මේ මේ මේ ප්‍රපංච බව තේරෙනවා නම් ඒව අනිත්‍ය අනාත්ම විදිහට තේරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒකයි. හොඳයි මම ලකුණ සාමනස කිව්වා. දැන් අපිට වෙනත් සාකච්ඡා කළ යුතු කරුණු නැතිනම් අපි ධම් හමුව නිමා කරන්න පුළුවන්. එතකොට අපි ඊයේ ඊයේ නෙමෙයි අපි පෙරේද සාකච්ඡාවෙත් අද සාකච්ඡාවෙත් අපි සැලකිල්ල දැක්වේ මේ Nirodha පිළිබඳ. එතකොට Nirodha කියන වචනයේට නිමා වීම, අවසන් වීම, කෙලවර වීම කියන සිංහලෙන් අපි තේරුම් දීලා තියෙනවා. එතකොට මොනවද මේ නිමා වෙන්නේ මොනවද මේ අවසන් වෙන්නේ මොනවද මේ කෙලවර වෙන්නේ මොනවද මේ ගෙවිලා යන්නේ කියන එක අපි තුලින්ම අපි දකින්න නිරෝධය කියන්නේ ප්‍රත්‍යක්ෂ කර යුතු දෙයක් අප තුල සිද්ධ වෙන දෙයක් ඒක ඒක අප තුලින්ම අත්විඳිය යුතු දෙයක් අත්දැකිය යුතු දෙයක් ඒක නිකන් දැන් ආලෝකයක් දැල්ලුවම අඳුර අයින් වෙලා යනවා වගේ දෙයක් ඇත්තට අයින් වෙලා ගියා කිව්වට අඳුර ගිහිල්ලා වෙන තැනක ඉන්නව නෙමෙයි. දැන් අඳුර අපි ආලෝකයක් දැල්ලුවම අඳුර අයින් වෙලා ගියා කිව්වොත් එහෙනම් ගිහිල්ලා කොහේ හරි ඉන්නවද? එහෙම එකක් නෙවෙයි. ආලෝකය දැල්වීමත් සමග අඳුර ගෙවි යෑමක්. අඳුර තව තැනක ගිහිල්ලා ඉන්නව නෙවෙයි. එතන තිබුණු අඳුර ගෙවිලා ගියේ. එතකොට අපිට මේ ප්‍රපංචවල නැත්තම් මේ ගෙතුම් මේ රචනාවන් මේ වියමන් වියමන් විදිහටම ලස්සනට දැක්කොත් මේවා මේ හේතුඵල මෙහි තියෙන හේතුඵල ස්වභාවය පටිච්ච සමුප්පන්න ලක්ෂණය විශේෂයි මේ ගෙතෙන්නේ මේ හේතුව නිසා මේක මේ මේ විදිහට රචනා වෙන්නේ මේ විදිහට සකස් වෙන්නේ මේ විදිහට ගොඩ නැගෙන්නේ මේ විදිහට නිර්මාණය වෙන්නේ මේ විදිහට පෙළ ගැහෙන්නේ මේ මේ හේතුව නිසා මේ මේ හේතු නිසා නැති එහෙම පෙළ ගැහුනම ඒකෙන් ඇති කරන ඵලයත් මේකයි. කියලා ওই විදිහට මේක ලස්සනට මේ වියමන දැක්කොත් ඒ දැකීමම තුල ඒ දැකීම තුල මේ වියමනට තියෙන තණ්හාමාන දික්ටි ගෙවි යනවා. එතකොට මේ වියමන නෙමෙයි මේ ගෙවි යන්නේ වියමන සම්බන්ධයෙන් ඇති වෙන නැත්නම් ප්‍රපංචය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තණ්හාමාන දික්ටි. ඒකයි බුදුරජාණන් වහන්සේ අතන දේශනා කරේ පපංච අබිරති පපංච ආරාම කියන වචන පාවිච්චි කරේ. ඒක තමයි නොවියේ අයන් ධම්මෝ මේ ධර්ම මාර්ගය තුල අපි කරන්නේ මේ ප්‍රපංචයන් දකිමින් ප්‍රපංචය තුල ඉඳිමින් සමහර විට ආර්ය මට්ටමින් ප්‍රපංච කරමින් ඉන්න අපි මේ කිසිදු ප්‍රපංචයක් උපාදාන කරන්නේ මොකද අපි මේවා ප්‍රපංච විදිහටම දකින. ඉතින් ඒක තමයි මේ Nirodhe ලක්ෂණය. නිබ්බානේ නිවීමේ ලක්ෂණය. ඉතින් අපිට ඕක අපතුලින් අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. ඒ සඳහා උත්සාහ කළ යුතුයි. මේක කරන්නේ ඇත්තටම අඳුර එක්ක පොරබැදීමක් නෙවෙයි. අඳුර තල්ලු කරන්න දරන උත්සාහයක් නෙවෙයි ආලෝකය දල්වන්න දරන උත්සාහයක්. ආලෝකයක් දැල්වීම තුලින් කරන වැඩක්. මේ නිවීම කියන එක. නැත්නම් අඳුරත් එක්ක හුඟක් අය මේ අඳුරත් එක්ක පොර බදනවනේ. මේ දුක කියන එකත් එක්ක හරියට පොර බදනවා. කෙලෙස් එක්ක පොර බදනවා. නමුත් අපි ඒක නිකන් හරියට අඳුර එක්ක පොර බදනවා. ආලෝකයක් දැල්වන එක වැත්තකින් තියෙද්දි මේ අඳුර හොදන්න, අඳුර පිරිසිදු කරන්න, අඳුර තල්ලු කරන්න උත්සාහ කිරීමක් වගේ වැඩක්. බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ ආලෝකය දැල්වීම ඒ ආලෝකය දල්වන්න සමහර විට අඳුර දුරු කරන්න දඟලන දැඟලිල්ලව තරම් දඟලන්න ඕනේ නැහැ. අඳුර දුරු කරනවා කියන එක ආලෝකයක් දැල්වීමකින් තොරව අඳුර දුරු කරන්න යම්කිසි උත්සාහයක් දැරුවොත් ඒක සාර්ථක නැහැ. සාර්ථක නැහැ. එතකොට අපි ආලෝකයක් දැල්වන්න අඳුරේ හරි අතපත ගාගෙන ගිහිල්ලා මේ පරිස්සමට අඳුරේ හරි අතපත ගාගෙන ගිහිල්ලා මේ කොහොමින් කොහොමින් හරි මේ ස්විච් එක ළඟට ගිහිල්ලා හරි එහෙම නැත්නම් හිටපන්දම මොකක් හරි හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අතපත ගාගෙන ගිහිල්ලා පරිස්සමෙන් හරි කොහොම හරි මේක අරගෙන දැල්ලුවොත් ඒ දැල්වන ශරණයකින් අඳුර ගෙවි යනවා. ඉතින් ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල තියෙන්නේ අඳුර සමග පොර බැඳීමක් නොවේ. කෙලෙස් එක්ක දුක් එක්ක පොරබැදීමක් නෙමෙයි තියෙන්නේ. හුඟක්ම මේ ධර්ම මාර්ගයේ යන අය වරද්දගෙන තියෙන තැන හුඟක්ම එතන. මේ ප්‍රපංච එක්ක දඟලනවා. ප්‍රපංච එක්ක රණ්ඩු කරනවා. එතකොට තව තව ප්‍රපංච හැදෙනවා මිසක නිෂ්ප්‍රපංච වෙන ගතියක් එන්නේ නැහැ. ඒක නිසා අපි කරන්න ඕන ආලෝකයේ දැල්වීමයි. ආලෝකයේ දැල්වීම තුර මේ මෝහාන්ධකාරය, මේ අවිද්‍යා අන්ධකාරය ගෙවිලා යනවා, දුර වෙලා යනවා. ඒකට ආය 아무තු මේ උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් හොඳයි. ඕක තමයි අපි මේ Nirodha සත්‍යය තුළින් මේ මතු කරගන්න කාරණේ මෙතෙන්දී අපිට හුඟක් වැදගත් වෙන්නේ මේ සතිපට්ඨාන ක්‍රමේන සතිමා සම්පජානෝ ආතාපි කියපු මේ අවදිමත් බව නිතරම තියාගන්නේ. අපි මේ ප්‍රපංච සහිත ලෝකයකයි ඉන්නේ කියන සතිය දෙන්නවා. අවදියෙන් ඉන්න ඕන මම මේ ප්‍රපංචය ප්‍රපංච මම මම කියන තැනත්ත් ප්‍රපංචයක්. මට නමක් තියෙනවා. නම ප්‍රපංචයක්නේ. ඊට පස්සේ ඉතින් මම මා වටා තියෙන මාගේ සම්බන්ධකම් ඕවා මේවා තියෙනවා. ඒවත් එක කරන ගනුදෙනුවක් තියෙනවා. මම කරන වැඩ තියෙනවා. ඒක ඔක්කොම ප්‍රපංචයක්. හොඳ ගෙතුමක් බලන්න. අර නිකන් අර අපි මොනවාද ගොතනකොට අපේ අම්මලා ඉස්සර මැදට ඔය මොකක් හරි ඇටයක් දාන. මා රැටයක් හරි මොකක් හරි දාලා ඒකෙන් ගෙතුම පටන් ගන්න. ඉතින් අපිට තේරෙන්නේ මොකටද අර ඇටයක් දාන්නේ මැදට කියලා. ඉතින් සමහර අය ඔය හේදිලා යන ඇටයක් දාන. ඒක අල්ලගෙන ගොතනවා. ගොතන ගොතන ගොතන ඊට පස්සේ අර ඇටේ වැඩන්නේ. ඒක නිකන් ආරම්භයක් සඳහා කරපු එක. ඒ වගේ දැන් මම කියන මේ පුද්ගලයා මේ පංචස්කන්ධය හොඳට බලන්න. මේ පංචස්කන්ධය නැමැති මේ මේක ඒ මේ ඇටේ වගේ එකක් ඒක දාගෙන ගොතනවා ඉතින්. ගොතල ගොතල තියෙන ඉතින්. ඉතින් ලස්සන ගෙතුමක් තියෙනවා. ඕක ඔය ඔය ප්‍රපංචය ප්‍රපංචයක් විදියට දැක්කනම් ඉවරයි. ආයි ඔබට තණ්හාමාන දිටි කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ ඔය ගෙතුමක් ඇතුලේ මේ ඉන්නේ. දැන් ඒ ගෙතුම ඔය මම කියන තැනත්තා මම කියන තැනත්තා ගෙතුමේ ගෙතුමක් ඒක. ප්‍රපංචයක්. ඉතින් ඕකට උපාදාන නොවේ හිටියන, ඕක අබිරතිය නොකර හිටියන ඉවරයි. ඉතින් ඒකයි මේකෙදි අපේ ප්‍රතිපදාව වෙන්නවා. ප්‍රතිපදාව. ඒකට බොහොම වැදගත් වෙනවා මේ සතිපට්ඨාන ක්‍රමයේදී අපිට උගන්වන මේ අවදිමත් බව, සතිමත් බව, ඒ වගේම මේ ප්‍රපංචයේ ප්‍රඥාවෙන් තේරුම් ගැනීම ඒ මොහොතේ මේ මොහොතේ ප්‍රපංචයක් තුළ ඉන්නකොට ප්‍රපංචයක් බව දැනගන්න. ඒකනේ දැන් මම කොතනද? දැන් මම කවුද? දැන් අපි මේ ගෙදර ඉන්න මම පාරට බැස්සම මගේ ප්‍රපංචය වෙනවනේ. නේ? ඒකනේ මේ කියන්නේ. මම දැන් මගියා. කියන්නේ අලුත් ප්‍රපංචයක් වෙලා. ඉතින් මේ මගියට අදාළ දේවල් ටිකක් තියෙනවා. ඉතින් එතන සතිමත් වුණා නම් ගැටලුවක් නැහැ. කවුරු හරි නෑ ඔයා මගියෙත් නෙමෙයි කිව්වත් අපිට ප්‍රශ්නයක් නෑ නේද? නමුත් අපි දන්න මේ පාර යනෝනේ මම මගියෙ. ඉතින් ප්‍රපංචේ ඉතින් ශනිකව ශනිකව මේක වෙනස් වෙනවා. මේ ගෙතුම වෙනස් වෙනවා. ඉතින් එහෙම ඇවිදගෙන ගිහිල්ලා තමන්ගේ සේවා ස්ථානයට ගියාම ඉතින් ඉතින් ඔන්න කිසියම් වෘත්තීය ඒක යෙදෙන පුද්ගලයා ඊට පස්සේ එතන අලුත් ප්‍රපංචය තව ප්‍රපංචයක් එතන සතිමත් වුණා නම් සිහිනුවන පැද්දුවා නම් මෙතන කිසිම ගැටලුවක් නැහැ ඒකයි ස්වභාවය ඉතින් ඒකයි ඔය සතිපට්ඨාන ක්‍රමයේ තියෙන විශිෂ්ටත්වය සිහිනුවන වීර්යය මේ මූලික කුසලතා තුන යනවා නම් අපිට අනිශ්චිත වෙන්න පුළුවන් ඕනම තැන. නිශ්චිත වීම තමයි මේ පපංචාභිරතිය කියන්නේ පපංචාරාමය කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඒ කාරණේ අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම පුහුණු වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒ සඳහා උත්සාහ කරමු. එහෙමනම් අදත් අපේ සදාම්ම මුනිමා කරන්න කැමති වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට සහභාගී වුණු ගිහි පැවිදි අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපි බොහොමත්ම අපගේ ගෞරවය පුද කරන්න කැමතියි. ඒ වගේම අදහස් ප්‍රශ්න ගැටළු ආදී ඉදිරිපත් කිරීමෙන් අපේ දහම් හමුව සාරගර්භ කිරීම පිළිබඳව ඉතින් මේ අවබෝධය අපි තව ප්‍රගුණ කරගමු වැඩි කරගමු නිෂ්ප්‍රපංච තත්වයකටපත් වෙන්න අපි හැමෝටම පුළුවන්කම තියෙන. එහෙමනම් මේ අවබෝධය තුලින් අපි හැම දෙනාටම මේ ජීවිතයේ තුලදීම නිෂ්ප්‍රපංච තත්වය වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට මේ අවබෝධයත් උපනිශ්‍රේ වේවා උපකාරී වේවා කියන උතුම් අදිෂ්ඨානයේ අදත් අපේ සදාම්ම මොනිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.